ඉතින් මම අදත් සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. අද දින ප්‍රශ්න හතක් ලැබිලා තියෙනවා. පහක් භාවනාව පිළිබඳ, එකක් සීලය ගැන සම්බන්ධව, හත්වෙනි ප්‍රශ්නේ අපි සුදුසු නැති ප්‍රශ්නයක් ඇටියට සභාගත කරන්නේ ඒකට ලියපු එක්කෙනාට කියන අපිව හම්බ වෙන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව සඳහා ලනුපැදුර යොදා ගතිමි. පාදයන්ට හිත යොදමින් මෙනෙහි කරමින් මෙනෙහි කිරීමකින් තොරව සක්මනෙහි යෙදුණෙමි. එවිට තද ගති, උෂ්ණ, සිසිල් ගති, වේදනා යන ලක්ෂණ නිරීක්ෂණය විය. ටික වේලාවක් සක්මනෙහි යෙදෙන විට හෘද ස්පන්ද වේගය ඊටාම වැඩි වූ අතර ශරීරයට වෙහෙසකර බවක් නිරීක්ෂණය විය. එය දිහා සතිමත්ව බලා සිටිමි. පසුව ක්‍රමයෙන් එය වේදනාවක් වේදනාවක් බවට නිරීක්ෂණය විය. පසුව ශරීරය උඩ කොටස ගින්දරක් පිටවෙන්නක් මෙන් විය. පසුව ටික වේලාවකින් සිසිල් ගතියක් දැනුනි. සක්මන් භාවනාව નિરાයාසයෙන් සිදුවන බව නිරීක්ෂණය විය. පැයක් පමණ කාලයක් ඊතා සතිමත්ව සක්මනේහි යෙදුණෙමි. පර්යංක භාවනාව. පර්යංක භාවනාව සඳහා වාඩි වී තමන් වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කෙලිමි. ශරීරය ශරීරයට පුරා දැනෙන කම්පන ගති වේදනා යන ලක්ෂණ නිරීක්ෂණය විය. පසුව ආනාපානය නිරීක්ෂණය විය. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසයේ නොපෙනී හිස් තැනකටපත් විය. ටික වේලාවකින් යලිත් ආනාපානයේ සියුම්ව අරමුණු විය. සක්මන් භාවනාවේ මෙන් හෘද ස්පන්ද වේගය වේදනා ඊටාම දැඩිව නිරීක්ෂණය විය. සතිමත් එක එය අරමුණු කළන අතර ටික වේලාවකින් ඇති වී නැති වී යන ආකාරය දිටිමි. සක්මන් භාවනාවේදී පර්යංක භාවනාවේදී මුස්පේන්තු ගති නිරීක්ෂණය විය. එය භාවනාව සතිමත්ව කරගෙන යෑමට පිටුවහලකි. තෙරුවන් සරණයි. පිරිසිදු නිවන් මාර්ගට කරන පෙනීමට වරද පෙන්වා දෙන ඔබ වහන්සේට නිරුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ ආත්මයේදී නිවන් සුව ලැබේම. හොඳයි. මට හිතෙන්නේ මුකුත් විශේෂයෙන් සකස් කිරීමක් කරන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් අර සක්මනේදී පොඩ්ඩක් කියන්නේ හුඟා මුළු කයටම එකපාරට යොදන්නේ නැහැ. සාමාන්‍යයෙන් ධන හිසෙන් පහළට තමයි අවධානය යොමු කරන්නේ. මොකද එතෙන්දී එතෙන්දිත් මුලදී ඕනනම් යටිපතුල් වලට වැඩි අවධානයක් තිබුණාට වරදක් නැහැ. මොකද එතෙන්දී අපිට එක්තරාන්දමකින් අර සතියේ නැත්නම් ඒකාග්‍රතාවයේ ඒකරාශී වීමක් මේ අවශ්‍ය තැනට යොමු කරලා ඒ අභ්‍යාසයක් ලබා ගන්න පුළුවන්. අපි දැන් කය පුලා කය පුරාම විසිරිච්ච සතිමත් භාවයක් නම් පවත්වන්නේ ඒකත් සතියක් තමයි වරදක් නැහැ. නමුත් එතෙන්දී අර කියන මේ එක පැත්තකින් හිත හොඳට ඒකරාශී කරලා තමන්ට කැමති තැනට යොමු කිරීමේ අභ්‍යාසය ලැබෙන්නේ නැහැ. නිසා බලන්න තමන් දෙකෙන් කොයි එකේ දෙකම අත්‍යවශ්‍යයි කියන්නත් පුළුවන්. හැබැයි මුලදී විශේෂයෙන්ම අපි වැඩි කියන්නේ ප්‍රවණතාවයක් දෙන්නේ නැත්නම් වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ අර විදිහට විශේෂයෙන්ම යටිපත් වලට දැනෙන දේවල් වලට සංවේදනාවන් වලට ඒ සංවේදනාවන් දැනෙන දැන තැන එතන එතන නිරීක්ෂණය කිරීමට. ඒ නිසා කය පුරා දැනෙන දේවල් වලට දැම්ම දාන්න යන්නේ නැතුව දැනට හොඳින් කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව Tamanට මේ යටිපතුල් වල දැනෙන දේවල් වල හොඳින් සිත පවත්වන්න පුළුවන් නම් ඊළඟට එතනත් වැඩි වැඩියෙන් විස්තර දැනගන්න පුළුවන් නම් ඔන්න එතෙන්දී අපිට තේරෙනවා ඔන්න හිතේ එකඟතාවය වැඩි වෙනවා. නැත්නම් සතිය තව තව තීව්‍ර වෙනවා, සියුම් වෙනවා කියන එක වැටහෙන්න ගන්නවා. සම්පජඤ්ඤය වැඩෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා පෙරදී මූලික කමඨහන වශයෙන් තෝරා ගන්නා ලද්දේ ආනාපාන සති භාවනාවයි. එය හොඳින් සමාධි මට්ටම වැඩි තිබුණි. මේ භාවනා වැඩසටහනේ මුල් දින කිහිපයේදී පර්යංකයේද ආනාපාන භාවනාව කිරීමට උත්සාහ කළත් හිත එකලස් කර ගැනීමට නොහැකි විය. හුස්ම වාර දෙක තුනක් ගන්නා විට සිත විසිරෙන්නට පටන් ගනී. හුස්ම ගැන ඇතිවාක්වත් නැත. සිතුවිලි ගලා යයි. නමුත් කය ගලක්සේ නිසල්මන්ව මුළු කාලය පුරාම කිසිම අපහසුකමකින් තොරව සිටි. බාහිරට සිත විසිරීමක් නැත. මා ඊයේ උදේ සිට පිම්බීම හැකිලිම බැලීමට පටන් ගතිමි. එෙහිදී ඒ පිළිබඳව අවධානයෙන් සිටිය හැකි විය. හුස්ම හුස්ම ගත්තා පිට කරන විට ඉල ඇට කූඩුව තදවන අයුරු ලිහිල්වන අයුරු පිටේ මාංශ පේශීන්ගේ තදවීම හා ලිහිල්වීම මනසේ වැටහුණි. එසේම හුස්ම වර එක රළුගත් ලෙසත් වර එක සැහැල්ලු ලෙසත් වෙනස් වෙන අයුරුත් නිරීක්ෂණය කළ හැකි විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව වැරදි ඇතොත් අනුකම්පාවෙන් කළ යුතු උපදෙස් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. මාහට මීට මාස 10ක පමණ කාල පරිච්ඡේදයක් තුල භාවනා ප්‍රගුණ කිරීමට නොහැකි වූ බවද දන්වා සිටිමි. හරි. පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ පිම්බීම හැකිලිම භාවනා කරද්දී අපි අවධානය තියාගන්නේ මේ උදර ප්‍රදේශයේ පමණයි. මොකද එකපාරටම මේ මුළු කයටම යොදන්න එපා. අර කලින් ප්‍රශ්නේ තත්ත්වෙමයි මෙතනක් තියෙන්නේ. කියන්නේ අපි පිම්බීම හැකිලිම භාව දැන් අපි ආනාපාන සතිය කරනවා නම් අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වනවා. ඒ හුස්මත් එක්ක ඇතුළට යාමක්වත් මේ ප්‍රාශ්වාසයත් එක්ක පිටට යාමක්වත් කරන්නේ නැහැ. අපි රැඳිලා ඉන්නවා නාසිකාග්‍රේ ප්‍රදේශයේ. හරියට නිකන් දොරටුපාලයක් දොරටුව ගාව ඉන්නවා වගේ. ඒ නිසා මෙතෙන්දිත් ඒ වෙනුවට දැන් පිම්බීම හැකිලිම භාවනාව කරද්දී විශේෂයෙන් උදර ප්‍රදේශය Tamanට තේරෙනවා නම් හොඳට මෙන්න මේ ප්‍රදේශයයි මේ පිම්බීමට ලක් වෙන්නේ. මෙන්න මේ ප්‍රදේශයයි හැකිලීමට ලක් වෙන්නේ කියලා. එතෙන්දි මේ අවධානය තියෙන්න ඕනේ උදර ප්‍රදේශයේ. නිකන් ඒ තලයක තමයි සමාන්තර තලයක තමයි මේ අවධානය තියෙන්නේ. ඒ ඒ ඒ අවස්ථාවේදී ඔන්න අපි තුමු උදරය පිම්බීගෙන එනවා ඉස්සරහට එනවා. ඒත් එක ඒ හොඳට ඒ පිළිබඳව දැනුවත් වෙනවා. ඊළඟට ආයෙත් හැකිලීගෙන යනවා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙනවා. ඒකට ඇත්තටම මේ පුංචි ප්‍රදේශයක තමයි අපේ අවධානය ඒත් පවතින්නේ. ඒ ප්‍රදේශයේ පවත්වමින් එතෙන්ට ඒකරාශී වෙච්ච මනසකින් තමයි ඔන්න පිම්බීමක් සම්පූර්ණයෙන්ම දැනගන්නවා. හැකිලීමක් සම්පූර්ණයෙන්ම දැනගන්නවා. ආයෙත් පිම්බීමක් සම්පූර්ණයෙන්ම දැනගන්නවා. නැවතත් හැකිලීමක් සම්පූර්ණයෙන්ම දැනගන්නවා. ඒකෙදිත් පිම්බීම ඊටාම සියුම්ම පටන් ගැනීම පිම්බීමේ යම් පමණක ඒ කියන්නේ දැනෙන ස්වභාවයේ වර්ධනයක් සිද්ධ වීම ඊට පස්සේ නැවතත් ක්‍රමානුකූලව අඩු වෙලා නොදැනී යාම. ඊට පස්සේ ඔන්න හැකිලිම පටන් ගන්න ඉස්සලා පුංචි විරාමයක්. ඊළඟට හැකිලිම බොහොම සියුම්ව පටන් ගැනීම ඊළඟ හැකිලිමේ හැකිලිම දැනෙන ස්වභාවය ටිකක් වර්ධනය වෙන වීම ඊට නැවතත් සම්පූර්ණයෙන්ම නොදැනී යාම ඊට පස්සේ නැවතත් ඊළඟ පිම්බීමට යන්න කලින් පුංචි විරාමයක්. එතකොට මෙන්න මේ මුළු චක්‍රය අපිට අල්ලගන්න තමයි උත්සාහත් වෙන්නේ. ඉතින් මේ අතරදී කයේ විවිධ තැන්වල වේදනා ආවට දැම්ම ඒවට දාන්න යන්න එපා. දැනට මේ මූල කමඨහන ඇසුරු කරන්නයි තියෙන්නේ. يعني මුල් යුගයේදී පුළුවන් තරම් මේ මූල කමඨහන ඇසුරු කිරීමෙන්ම තමයි අපිට ඕමනා කරන විදිහට හිත උවමනා පරිදි සකස් වෙන්නේ. ඒ නිසා මේ පිටේ දැනෙන මේ දනාවන් වලට දැම්ම යොදන්න යන්න එපා. පුළුවන් තරම් මේ පිම්බීමක් ගානේ කොහොමද ඒකේ වැඩි විස්තරයක් දැකගන්නේ. හැකිදීමක් ගානේ කොහොමද ඒකේ කලින් දුටුවට වඩා වැඩි විස්තරයක් දැකගන්නේ කියලා එයාලා එතෙන් තමයි අවධානය යොමු කරන්න තියෙන්නේ. හොඳයි. ඒ ප්‍රශ්නේම සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මට සිත පිට යාමකින් තොරව යටිපතුල් වලට සිත තබා සක්මන් කළ හැකි විය. ඊතා ස්වල්ප මොහොතකට පමණක් සමහර අවස්ථාවලදී හිත පිටට ගියේය. තද පොළව ස්පර්ශවන අවස්ථාවේදී ඒ බව දැන ගැනීමට වෙනස් වීම ඒහා සමගම දැනීම නැති වී යාමත් නිරීක්ෂණය කළ හැකි විය. එසේම පාද ස්පර්ශයේදී ඇතිවන සීතල, උණුසුම්, රළු, මුරුදු ආදී ලක්ෂණද දැනුනි. මට අද දිනය වන විට කයේ කිසිම බරගතියකින් නොදැනී සැහැල්ලුවෙන් සක්මන් කිරීමට හැකිවිය. හිත පාදයට යොමු කළ විට යනවා නොව යැවෙනවා වැනි ස්වභාවයක් මනසට දැනුනි. මේ පිළිබඳ ඔබ වහන්සේ අවවාද අනුශාසනා හා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සක්මන කෙරලා තියෙන හොඳයි. එතෙන්දී අර අපි මුලදී හොඳට يعني අරමුණට හිත බලෙන් නැමවීමක් වගේ තමයි ඇත්තට මුලදී සිද්ධ වෙන්නේ. නමුත් කාලයක් ඕක කරගෙන කරගෙන යනකොට අපිට තේරෙනවා මේක දැන් හිත පිට යන්නේ නැහැ. බාහිරට දුවන්නේ දැන් හොඳට අරමුණේ තියෙනවා කියලා. එතකොට ඉතින් අපි ඒ ඒ தત્ත්වය දැන් වර්ධනය ඒ தત્ත්වයට දැන් වර්ධනය වුණා නම් පොඩ්ඩක් දැන් වීරය අඩු කරන්න පුළුවන්. අපි යොදන යොදන බල කළා යොදන ස්වභාවය බල කළා යොදන ගතිය පොඩ්ඩක් අඩු කරලා බලන්න පුළුවන්. දැන් ඒත් හිත පිට යන්නේ නැතුව මේ කටයුත්තේම තියන්න පුළුවන්ද කියලා. ඊට තවත් ඔන්න කටයුත්ත හොඳින් සිද්ධ වෙනවනම් තවත් පොඩ්ඩක් සැහැල්ලු කරනවා. තවත් පොඩ්ඩක් අඩුවෙන් වීරය යොදලා වැඩේ කරගෙන යනවා. ඉතින් ඔහොම කිරීමෙන් තමයි අර Tamanට පුරුවන් වෙන්නේ. සක්මන බොහොම નિરાයාසයෙන් සිද්ධ වෙනවා. Taman නිකන් පැත්තකින් ඉඳලා වෙනත් කෙනෙක් සක්මන් කරනවා වගේ බොහොම සැහැල්ලුවෙන් මේ දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාව එනවා. මේකෙන් අර තමන්ම අත්දැකීමෙන් තේරුම් ගන්න ඕනේ මොන කොයි මට්ටමකින්ද වීරය පවත්වන්න වෙන්නේ කියලා. මුළු සක්මන පුරාම එකම වීරයක් නෙමෙයි පවත්වන්නේ. ආරම්භයේදී තියෙන වීරය ක්‍රමානුකූලව අඩුවෙවි අඩුවෙවි ගිහිල්ලා අන්තිමට තමයි හොඳට Tamante කියන්නේ හරිම નિરાයාස සක්මනක්, සැහැල්ලු සක්මනක් වෙන මට්ටමට එන්න පටන් ගන්න. ඉතින් ඒ ක්‍රමය අහුණාට පස්සේ Tamante තේරෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් කරලා තියෙනවා හොඳයි. තුන්වැනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ නාසිකාග්‍රය මත නිරීක්ෂණය කරමි. රිට්‍රීට් එකේ තුන්වන දිනේදී උදේ ආස්වාස ප්‍රාස්වාසයේ නැති වී ගොස් හිස් තැනකට ආ නමුත් එදා සිට අද දක්වා සෑම පර්යංකයකදීම ইহත කී ලෙස ආස්වාස ප්‍රාස්වාසයේ නිරීක්ෂණය කිරීමේදී මුළු උඩුකයම ඉස්සරහට හෝ පිටිපස්සට පැද්දී යයි. හෝ හිස ඉදිරියට කඩා වැළේ. ඉන්පසුව නොදැනුවත්වම නින්දට වැටි ඇද්දැයි අනුමාන කරමි. පර්යංකේ නැගිටින විට සිත ඊතා සංසුන් භාවයක් ගනි. උපදේශ දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී විලුඹ පාදයේ මැද සුලැඟිල්ල මාපට ඇඟිල්ල ස්පර්ශවන ආයුර්ද පාදය පොළවට ගැටීමේදී ඇතිවන දැනීම්ද නිරීක්ෂණය කරමි. අරමුණු සුළු වශයෙන් එයි. එවිට ඒවා කනස්සල්ලකින් තොරව ආභව දැනගෙන නැවත සිත පාද මතට යොමු කළ හැක. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද මේ? කියන්නේ හිස කඩන් ගැටනවා කියන එක මේ ඊයේ පෙරේදා අත්දැකපු එකක්ද නැත්නම් හැම මේ මිට කලින් වෙලා තියෙනවද? රිට්‍රීට් එකට ආපු දවසේ ඉඳලා එහෙම තමයි තිබුණේ. හැමදාම? ඔව්. හොඳයි. ඒ කියන්නේ ඊට ගෙදරදී එහෙම භවනා කරනවද නැත්නම් ඉඳලා හිටලා භවනා කරනවා. එතකොට එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ දැන් අවුරුදු කීයක් තර වෙනවද භවනා කරන්න අරන්? එකමාරක් විතර. කඩින් කඩ හැබැයි. කඩින් කඩ. දිගට කරන්නේ නැහැ. හොඳයි. එතකොට කියන්නේ ආනාපාන සතිය කරමින් හිටියා හිත ටිකක් එකඟ වුණා එකඟ වෙලා නිකන් ඔහේ බලන් ඉන්නකොට අර ඉබේම ඇලවෙනවද එහෙමද වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ මම බලාගෙන ඉන්නෙත් නැහැ. කියන්නේ මම දන්නේම නැතුව මෙහෙම ඔළුව පාත් වෙනවා. පාත් වෙලා. ඒ වෙලාවේ නිින්ද ගියා කියලා වගේ තේරෙනවද නැත්තම්? එහෙම මං හිතන්නේ එහෙම මොකද මං දැනගන්නේ ආපහු ඔළුව පහත් වෙලා කියලා දැනගෙන නැගිට්ටම තමයි දන්නේ. දන්නේ. එහෙනම් බොහෝ විට නිින්ද යාම වෙන්නත් ඉඩ තියෙනවා හැබැයි. ඒ නිසා ම්ම් කියන්නේ සක්මනකට ගිහිල්ලානේ එනවැත්තේ කොහොමද ඉඳගන්න? එහෙමයි. සක්මනේදී හිත සෑහෙන එකඟ වෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එකඟ වෙනවා. ඊට පස්සේ පරයන්කයට එනවා. පරයන්කෙදී කියන්නේ හුස්ම හොඳට සියුම් වෙනවා. සියුම් වෙන සියුම් වීමක් වෙනවද? ස්වාමීන් වහන්සේ අර තුන්වෙනි දවසේ එහෙම හුස්ම නැති වෙලාම ගිහිල්ලා ඊට පස්සේ හොඳට අර හිස් තැනකට වගේ ඇවිල්ලා නිකන් නලල තද වෙන ගතියක් ඇවිල්ලා ආලෝකයක් විදෙනා වගේ එකක් දැක්කා. ඊට පස්සේ අර වේදනාවල් හරිම සියුම් එතකොට අද අද මොකද උනේ? අර දවස් එදා ඉඳලා තුන්වෙනි දවසේ ඉඳලා අද වෙනකන් මං හිතන්නේ නිදින එකම තමයි වෙන්නේ. වෙන්නේ. ම්ම් ඒ කියන්නේ ටිකක් හිතේ එකඟතාවයක් හැදෙනවා. තාම අර එකඟතාවයේදී අවදියෙන් ඉන්න බැරිකම තියෙන්නේ. ඒක පොඩ්ඩක් يعني එක පාටම දැන් ඕක නිින්ද කඩන්න කියලා නැගිටින්නත් එපා. يعني අපි දැන් ඕක නිින්දට වැටෙනවා තමයි. ඒ කියන්නේ තීන මිද්දට යනවා. තීන මිද්දට යැවෙන්නේ දැන් අනිත් නීවරණ ටික හොඳට යටපත් වෙලා හිතේ එකඟතාවයක් හැදීගෙන එනකොට තමයි නින්දට වැටෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ අපරාධය අර හදාගෙන ආව එක දැන් අර නින්දෙන් යටපත් වීමක් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් හිතටම පොඩි අවවාදයක් දෙන්න. ඒ කියන්නේ දැන් තමන් தත්වෙම තේරුම් ගන්න. දැන් හොඳට දැන් භාවනාව වැඩිගෙන එනවා. වැඩිගෙන ඇවිල්ලා හිත වෙන වෙන අරමුණු වලින් මිදිලා දැන් හිතේ එකඟතාවයක් හැදෙනවා. ඔන්න හිත පිට යන්නේ නැතුව ආනාපාන සතිය තුළම ඔන්න පොඩ්ඩක් සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් ඒක එයා තේරුම් ගන්න මේ නින්දට කරපු ආරාධනාවක් වශයෙන්. ඉතින් එයා නිදා ගන්නවා. දැන් සාමාන්‍යයෙන් එදිනදා කටයුතු වලදී ටිකක් කාර්ය බහුලව දෙන්නේ. නැත්තම් ටිකට එන්න කලින් එහෙම නිසා. ඒ හින්දා ඉතින් ටිකක් ඔය தත්ත්වේ කියන්නේ පුරුදු කළාම ගන්න වෙනවා. ඒ හින්දා කියන්නේ වෙන එනවා දැන් අපි අපේ හිත අවදියෙන් තියෙන්නේ අරමුණු රාශියක් නිසා. දැන් අපේ හිත අරමුණට යනවා මේ අරමුණට යනවා ඔය විදිහට ඉතින් අරමුණු රාශියක් නිසා තමයි හිත අවදියෙන් තියෙන්නේ. දැන් අපි එක අරමුණකට ওই විදිහට ගන්න ගියාම ඉතින් හරි කම්මැලියි. මොකද ඒ කියන්නේ රසයක් නැහැ නේ තරම් තාම එයාට. ඒ නිසා එක්ක එයා පිට යනවා. දැන් පිට යන එක අපි කොහොම කොහම හරි වළක්ව ගත්තොත් එයා නින්දට යනවා. ඉතින් ඔය ඔය ඔය ඔය තත්ත්වෙත් ජය ගන්න තියෙනවා. ඒ නිසා නිදාගන්නෙත් නැතුව මේ තනි අරමුණේ මේ උපේක්ෂා සහගත අරමුණේ කොහොමද අවදියෙන් ඉන්නේ? ඕක තමයි අභ්‍යාසය. ඒ නිසා පොඩ්ඩක් නිදාගෙනම තමයි නැගිටින්න වෙන්නේ. <laughs> නිසා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් දැන් ඒ හරියට එනවා කියලා දැන් නිින්ද යන හරියට එනවා. නිින්ද යන ආසන්න තත්ත්වයට එනවා නම් පොඩ්ඩක් බලන්න ඕනනම් පොඩි මෙනෙහි කිරීමක් ආයි කරන්න. ඒ කියන්නේ හුස්ම ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා කියලා මුලදී කළා අතහැරපු මෙනෙහි කිරීම ආයි කරන්න ගන්න. ආස්වාස ප්‍රස්වාස නැත්නම් ඉන් අවුට් කියලා හරි මොකක් හරි කමක් නැහැ. එකයි දෙකයි හරි කමක් නැහැ කියලා පොඩ්ඩක් ආයි විතර්කය අවදි කරන්න. චුට්ටක් ඉතින් ගොරෝසු වෙනවා. කමක් නැහැ. හැබැයි නිින්ද යන්නේ නැහැ. ආයි පොඩ්ඩක් ගොරෝසු කරලා ආයි බලාගෙන යනවා. ආයි බලාගෙන ගිහලා ආයිත් නිින්ද යන්න එනවනම් ආයිත් ඒ උපක්‍රමෙම කරනවා. ඔය ක්‍රමෙන් නිින්ද යන එක වළක්ව ගන්න පුළුවන් නම් ටිකක් දුර ඒ විදිහට යන්න. තව ටිකක් මොකද හිත සියුම් වෙන්න සියුම් වෙන්න එයාට ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඒ හින්දා ඒ වගේ පොඩි උපක්‍රමයක් කරලා වළක්ව ගන්න. කියන්නේ මේ භාවනාව හොඳින් කෙරෙන බවට ලකුණක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නේ ලියලා දැම්මට පස්සේ අර ස්වාමීන් වහන්සේ වෙන යෝගීන්ට දුන්න උපදෙස්ක් try කරලා බලන්න කියලා හිතලා මේ ආනාපාන සතිය බලන්නේ නැතුව නිකන් අර ඉඳගෙන අර ශරීරයේ පොළව ගැටෙන තැන් අත් ස්පර්ශ වෙන තැන් බලන්න පටන් ගත්තා. එතකොට නිින්ද ගියේ නැහැ. ඔව් එතන ඉතින් ඒක කරකවනවානේ කය පුලා යොදවනවානේ. ඒතර නිින්ද යන්නේ නැහැ. හැබැයි අර වෙලා තියෙන්නේ අපි ඒ කටයුත්ත කරන්න නම් මේක හැදිච්ච එකඟතාවයක් තියෙනවා. සමාධි පැත්තක් ටිකක් يعني වර්ධනය වුණා නම් තමයි මේ ටික නැත්තම් يعني අපිට මේ දේ කරන්න පුළුවන්. පොඩ්ඩක් يعني ඒකක් කමක් නැහැ. ඒ කියන්නේ නිින්ද ආගෙන නම් පොඩ්ඩක් ඒ විදිහට කය පුරා යොදවන්න. හැබැයි ආනාපාන සතිය මුල් මුල් කරගෙන යන්නේ. ආනාපාන සතිය මුල් කරගෙන යනවා. දැන් Tamanට තේරෙනවා පොඩ්ඩක් නිින්ද ආගෙන එනවා කියලා. එහෙමනම් කයේ ස්පර්ශන ස්ථානවල පොඩ්ඩක් හසුරවනවා. හසුරවලා ආයෙත් නිින්ද පහව ගියාම ඒ ස්වභාවය නැති වුනහම ආයෙ ආනාපාන දාන්න. දාලා ආයෙත් ඒකත් එක්කම යන්න. මොකද ඒ කියන්නේ මේක හරහා තමයි ආනාපාන සතිය හරහා තමයි කියන්නේ මේ කයේ ස්පර්ශ ස්ථාන හොඳින් දැක ගන්න. හොඳට ලං කළා දැක ගන්න. නැත්තම් සූක්ෂම ආකාරයෙන් දැක ගන්න උවමනා කරන සමාධිය හදලා දෙන්නේ. ඒ නිසා මේකට දැම්මට කමක් නැහැ. හැබැයි තාම ඉතින් අර හොඳ මෙතනින් හොඳ සාරයක් ගන්න තරම් හිතේ වර්ධනය මදි. හැබැයි ඉතින් නිින්ද කඩා ගන්න ක්‍රමය හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නිින්ද එතනින් වළක්වගෙන නැවත තානාපාන සතියෙම බලන්න තව ටිකක් හිත සූක්ෂම කරගන්න පුළුවන්ද කියලා. ඒ ක්‍රමෙත් වරදක් නැහැ. හතරවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී කාලයේ පර්යංක භාවනාවේදී යෙදී සිටින විට සුපුරුදු පරිදි හුස්ම සංසිඳී ගොස් බලා සිටින අවස්ථාවේ කකුලට ඊටමත් දරුණු වේදනාවක් දැනිනි. ඒ නිසා මම කකුල් තරමක් එහා මෙහා කෙලිමි. එය භාවනාව කැඩීමට බාධාවක් බාධාවක් වූයේ නැත. නමුත් වේදනාව ඉවසාගත නොහැකි වූ නිසා මා අකමැත්තෙන්ම භාවනාවෙන් නැගිට ගියෙමි. එවැනි අවස්ථාවක භාවනාව තවදුරටත් පවත්වාගෙන යෑමට පිළියමක් තිබේදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ වේදනාව ආවට පස්සේ ඊට පස්සේ අන්තිමට නැගිටලා ගිහිල්ලාද? ඔව්. හොඳයි. <laughs> ඉතින් ඉවසගෙන පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඕක ඉතින් වළක්වන්න නම් බෑ. වේදනාවන් එනවා මේ කය විවිධාකාර ඉතින් විදිහට ප්‍රතික්‍රියා දක්වනවා. අර වේදනාවක් ආවහම එකපාරට නැගිටින්න නැතුව අපිට පොඩ්ඩක් තව තමන්ගේ මූල කමටහන එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න බලන්න පුළුවන්. ඊට අමතරව ඉතින් හොඳින් හැදිච්ච සතිමත් භාවයක් තියෙනවා නම් හොඳින් හැදිච්ච සමාධිමත් ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ කාය අනුපස්සනාවේ හොඳින් යෙදුණු යෝගියෙක් නම් අනිවාර්යෙන් වේදනාවක් ආවට එයා එහෙම ඉක්මන් විය යුතු නැහැ කිසිසේත්ම නැගිටින්න. එයාට පුළුවන් දැන් මේ වේදනාවත් අරමුණු කරන්න. ඒ නිසා මට හිතෙනවා මේ ටිකක් ආරම්භක මට්ටමේ කෙනෙක් කියලා මේ ලියන්නේ. ඉතින් නැත්තම් අපිට පොඩ්ඩක් වන්නම් ආයෙ කතා කරලා බලන්නත් පුළුවන්. උඟක්කල් භාවනා කරනවද නැත්නම් මේ මෑතකදී පටන් ගත්තේ? හුඟක් කල්ක භාවනා කරනවා. ගෙදරදී හැබැයි කඩින් කඩ වගේ තමයි සිදු කරන්න වෙන්නේ. උදේ පාන්දර වගේ තමයි භාවනා කරන්නේ. හොඳයි. දැන් දැන් නිකන් ආනාපාන සතියෙන් එහෙම කොච්චර දුර ගියා කියලා වගේ තේරෙන්නේ. හුස්ම සංසිඳීම අත්දකින්නවද? ඔව්. ඒ කියන්නේ එක් පහසුවෙන්ම එතෙන්ට එන්න පුළුවන්. කොච්චර විතර වෙලාවකින් වගේ? විනාඩි 45ක් විතර. විනාඩි 45කින්. ඒ කියන්නේ එතෙක් හිත පොඩ්ඩක් එහෙට මෙහෙට පිට යමින් තියෙන්නේ. හිත පිට පිට යන්නේවත් නැහැ අන් ස්වාමින් වහන්සේ මම ආස්වාස ප්‍රාස්වාස දිහා ඉතින් බලාගෙන ඉන්නවා. ඔව්. එතකොට තේරෙනවා කෙටි හුස්ම ඒව තේරිලා මේ සංසිඳීගෙන යනවා තේරිලා. ඔව්. නෝ විනාඩි 45ක් විතර තමයි භාවනා කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නෑ නෑ ඊට පස්සේ ඊට පස්සේ නැගිටිනවද? නෑ මේ හුස්ම සංසිඳෙන්න විනාඩි 45ක් ගත වෙන්නේ නැහැ. ඒක තමයි මම අහන්නේ. ඒ කියන්නේ හුස්ම සංසිඳෙන්න කොච්චර වෙලාවක් යනවද? විනාඩි 15න්? විනාඩි 15ක් 20ක් වගේ වෙනකොට හුස්ම සංසිඳෙනවා. ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ? සංසිඳනට පස්සේ මේ තා මොකද කරන්නේ? එහෙම ඉන්නවද? බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට සිතුවිලි එනවා ඒවා. ගැන මේ ඉවත දානවා සමහර වෙලාවට ආපහු ආස්වාස ප්‍රාස්වාසයට යනවා ඔව් එහෙමනම් පොඩ්ඩක් ඒ කියන්නේ ඔය මට්ටම දැන් හොඳට විශ්වාසයෙන් ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන් කියලා තේරෙනවද ඔව් ඒ කියන්නේ නින්දට වැටෙන්නෙත් නැහැ ඔව් oh, නින්දට වැටුනේ මෙහෙ නින්දට වැටුනේ ඉස්සර නම් නින්දට වැටෙනවා මේ සැරේ නම් නින්දට වැටුන්නේ හොඳයි ඒ කියන්නේ බලන්න හොඳට අර හිත ඔන්න අපිටම සංසිඳිලා ඒ සංසිඳිච්ච මට්ටම අපි විනාඩි 15කින් ළඟා වුණා කියලා ඊට පස්සේ විනාඩි 45 හදේ පැය භාගයක් හරි හොඳට ඒ සංසිඳිච්ච මට්ටම පවත්වා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ දැන් හිතේ යම් සමාධි තත්ත්වයක් ලැබිලා තියෙනවා ඒ කියන්නේ වර්ධනය වෙලා තියෙනවා ඊට පස්සේ එහෙමනම් මේ අර මේ ස්පර්ශ ස්ථාන බලන්න වගේ දෙයකින් මේ මේ පැත්තට දාන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම මේ සංසිඳිච්ච මට්ටමේ ඉඳද්දි ඊට එහාට යන බවක් තේරුන්නේ නැද්ද? එතනම ඔහේ ඉන්නවා වගේද තේරුනේ? ඔව් ඉතින් මට තේරෙන්නේ නැහැ ඊට එහාට යන්නේ කොහොමද කියලාවත් තේරෙන්නේ නැහැ. තේරුනේ ඔතන නැවතිලා ඉඳද්දි මුකුත් වෙන වෙනසක් අත්දැකේ නැද්ද? කය දිහා බලාගෙන හිටියා. එච්චරයි. ඔව්. කමන්නේ. හොඳයි. එහෙමනම් පොඩ්ඩක් ඒ කය දිහා බලන් ඉන්නද්දි කයේ මොනා හරි සියුම් සියුම් වේදනාවන් වෙන්න පුළුවන්. නැත්තම් ඔය ස්පර්ශ වෙන, يعني අත් දෙක ස්පර්ශ වෙන තැන, පාද ස්පර්ශ වෙන තැන, කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙන තැන් මේවට පොඩ්ඩක් හිත දැන් යොමු කරමින් බලන්න පටන් ගන්න. ඒක දැන් අභ්‍යාසයක් වශයෙන් පටන් ගන්න. දැන් يعني නාසිකාග්‍රයේ ගාවම නවත්තගෙන ඉඳීම නෙමෙයි දැන් කරන්නේ හැබැයි. දැන් කරන්නේ පොඩ්ඩක් හිත අපිට ඒ මුළු කයට නිකන් සමස්තයක් වශයෙන් අවධානය යොමු කරාම යම් කිසි තැනක Tamanට තේරෙනවා නම් පොඩි මේ වේදනාවක් නැත්තම් තද ගතියක් උණුසුමක් සිසිලක් මොකක් හරි කමක් නැහැ. අන්නේ තැනකට හිත හොඳින් යොමු කරනවා. යොමු කළා එතන දැන් නිරීක්ෂණය කරනවා. එතන මොකද්ද වෙන්නේ කියලා නිකන් ටිකක් කුතුහලයක් මිශ්‍රව බලාගෙන ඉන්නවා. එහෙමයි සර්. එතනින් අපි හිතමු නැවතත් එයාගේ පුරුද්දට ආනාපාන සතිය පුරුදු කරපු නිසා නැවතත් නාසිකාග්‍රයට හිත ආවොත් හිමීට නැවතත් අර අලුත් තැනට ගෙනියන්න. දැන් නාසිකාග්‍රයේ හිත පවත්වනවා කියන එක අතහරින්න. ඒ වෙනුවට දැන් අර අලුත් අරමුණ තමයි දැන් ඊළඟට පටන් ගන්නෙ. බැරි වෙලාවත් හිත විසිරෙන්න ගත්තොත් ඔන්න ඉතින් නැවතත් ආනාපානට යන්න වෙනවා. ගිහිලා ආයි හදා ගන්න වෙනවා. ඊට පස්සේ මේ මේ මේ දේ කරන්න පටන් ගන්න එහෙනම් මෙතනින් හිමීට අපිට පුළුවන් කායනපසනාවේ තව ටිකක් වෙනත් පැත්තකට දාගන්න. හොඳයි. සක්මන කරගෙන යනවද හොඳින්? සක්මන සාමාන්‍යයෙන් කරනවා මේ ගොරෝසුකම තේරෙනවා ඊට එහා මුකුත් තේරෙන්නේ නැහැ. <laughs> ඇවිදිනකොට පාදයට මේ ලනුපැදුරේ ගොරෝසුකම තේරෙනවා. ඔව්. ඒකේ බලන්න තව ටිකක් කියන්නේ ගොරෝසුකම කොහොමද තේරෙනවා. ඒ වුණාට දැන් බලන්න මේ කියන්නේ පාදේ මේ යටිපතුලේ දැන් තියෙනවනේ යටිපතුලේ මේ ගොඩක් අය ඉන්නවනේ. ඇඟිලි පහකුත් තියෙනවා, විලුඹකුත් තියෙනවා. ඉතින් ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ගෙන් කවුද ඉස්සෙල්ලා වදින්නේ? ඊට පස්සේ පාද ඔසවද්දි මොකද වෙන්නේ? මේ තද කරද්දි කොහොමද මේක පිළිගන්නේ? මේ කියන්නේ ඊළඟට මේ දැනෙන පීඩනය කොහොමද මේ පාදේ පුරා පැතිරෙන්නේ? ඔන්න ඔයගේ පොඩ්ඩක් නේ අර මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය තව ටිකක් උවමනාවෙන් බලන්න. නිකන් අර මේ නිකන් උඩින් පොඩ්ඩක් මේව කරලා යන්න යනව වෙනුවට දැන් ටිකක් ඇතුලේ තියෙන විස්තර ටිකක් බලන්න උත්සාහත් වෙන්න. එහෙමයි ස්වාමීනි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. පස්වෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. වැලිමලුව සක්මනේදී විවිධ ස්පර්ශයන් පාදයන්හි දැනිනේ. තෙත සහිත මඩ ඇති ස්ථානවල ශීත ගතියද ඇලෙන ගතියද සිහින් වැලි සහිත ස්පර්ශයන් දැනෙන හිනිඳු සිනිඳු ශීත ගතියද ලොකු වැලි කැට ඇති ස්ථානයන්හි තද ශීත එරෙහි ගතියද අත්විඳිමි. ටයිල් පොළවේ දැනුණ ස්පර්ශයේ වඩාත් සිනිඳු මට සිලිටු ගතියක්ද සමන්විත විය. රණු පැදුර රළු ස්වභාවයේ යුක්ත වූ එහි ශීත ගතියක්ද නොදැනින. දිගටම භාවනා කිරීමේදී සිත එක්තැන් වූ ගතියක් දැනුණු අතර කරන සක්මනක් කෙරෙන සක්මනක් බවට පත්විය. සක්මනේදී අවුරුදු ගණනාවකට පෙර මා ඇසුරු කර ඇති ඥාති සමූහයාද යම් යම් ස්ථානද සිතට ගලා ආවද ආවද එම ස්ථාන තප්පර කීපයක් ගත වීමට පෙර නැතිව ගොස් සක්මනේහිම নিমগ্ন වීමි. එවිට නැවතත් කෙරෙන භාවනාව කරන භාවනාවක් බවට පත්විය. මෙලෙස සතිමත් වෙමින්ද වර එක සිතට අරමුණු පැමිණි සැනකින් ඉවත්ව යෑමෙන්ද සතිමත්ව සතියට අවහිරයක් නො වූ අතර සතිමත්ව සජීවී බවට සක්මන පවත්වා ගෙනිමි. පර්යංක භාවනාව. පර්යංක ගත වී වර්තමානයට සිත යොමු කර මුළු සිරුරටම අවධානය යොමු කෙලෙමි. මෙහිදී වඩාත්ම ප්‍රකට වූයේ පිම්බීම හැකිලිම එදෙස බලා සිටියෙමි. ටික වේලාවකදී එය හොඳින් එය නොදැනී ගොස් නැතිව ඇතිවිය. පිම්බීම පිම්බීම ලෙසත් හැකිලිම හැකිලිම ලෙසත් දකිමින් දනිමින් බලා සිටියෙමි. ටික වේලාවකදී සිහින් වී ගියේය. ශරීරයේ දෙස බලා සිටින විට නාස්පුඩු දෙකෙන් ඇතුළු වූ හුස්ම ධාරාව ආස්වාස වී ටික වේලාවකින් ප්‍රාස්වාසයේ විය. මේ මෙය තරමක් වේගයෙන් පැමිණු බව දැනිනි. මෙලෙස ආස්වාසයේ ආස්වාසයේ ලෙසත් ප්‍රාස්වාසයේ ප්‍රාස්වාසයේ ලෙසත් දකිමින් සිටියදී ක්‍රමයෙන් වේගය අඩු වී ගියේය. වඩා තුගමනාවෙන් බැලීමේදී එය ක්‍රමානුකූලව අවම වී සිහින් වී නොදැනුව ගොස් අප්‍රකට විය. මුළු කය දෙස අරමුණු කෙලෙමි. නිසල වූ කය දිස්වීනි. කිසිඳු වැටහීමක් නැත. එල්ලී සිටීමට අරමුණක් නැත. මෙසේ සිටියදී ශරීරයේ මද දහඩිය ඇතිවන ගතියක් දැනින. එයද නැතිව ගියේය. නැවත ටික වේලාවකදී සිහිල් වූ සිසිල් ධාරාවක් ශරීරය පුරා ගලා ගියේය. නිමේෂයකින් එයද නැති වී ගියේය. ගරු ස්වාමීන් වහන්සේ මාහට ආස්වාස ප්‍රාස්වාසයේද උදරයේ පිම්බීම හැකිලීමද එකසේ වැටහේ. අවස්ථා වෝචිකව ඒ අනුව සතිය පවත්වමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වරදක් නැහැ. මටත් හිතෙනවා ඒ කියන්නේ අපින් බිම හැකිලියෙන් පටන් අරගෙන Tamanට හොඳට ඒකේ සියුම් වීම හරහා ආනාපාන සතියට යනවා නම් ආනාපාන සතියට යන්න වරදක් නැහැ. ඊට පස්සේ හැබැයි ඒකත් එක්ක ටිකක් ඉන්න. දැන් මේ ආයෙත් එක පාර්ටම කයට දාන්න එපා. මොකද ආනාපාන සතියෙන් ටිකක් අරගෙන යනවා ටිකක්. දුරට කියන්නේ සෑහෙන සමාධියක් හදන තත්ත්වයට වර්ධනය වර්ධනය වෙනවා. ඉතින් අපිට මේ හිතේ එකඟතාවයක් හදාගන්න එක සමාධියක් හදාගන්න එකේ වැදගත්කමක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් දැන් මේකේ යම් යම් ලක්ෂණ ඇවිල්ලා තියෙනවා හිත ටිකක් තව සමාධි වෙන්න උත්සාහ කරන ස්වභාවයක්. ඒ නිසා පොඩ්ඩක් Taman ඒ පැත්තත් අත්දැකගෙන හිත කියන්නේ හුස්ම රැල්ල සංසිඳුණත් පොඩ්ඩක් ඉන්න තව එක පාරටම කයට දාන්නත් එපා. පොඩ්ඩක් නාසිකාග්‍රේම හිත රඳවගෙන ඉන්න. තාම සංසිඳලා තියෙන්නේ අරමුණක් ලොකෝට අහුවෙන්නෙත් නැහැ. හැබැයි අපි වෙන දෙයක් අල්ලන්නෙත් නැතුව නාසිකාග්‍රේම රඳවගෙන ඉන්නවා. ඔහොම විනාඩි 20ක් 30ක් ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් Tamanට මේ දේ කරගෙන යන්න පුළුවන් නම් හිත නින්දර වට ගන්නෙත් නැතුව හිත වික්ෂිප්ත කරගන්නෙත් නැතුව හයියෙන් හුස්ම ගන්නෙත් නැතුව හොඳට මේ නාසිකාග්‍රේ ගාවම හිත තියාගෙන ඉන්න පුළුවන් තත්යක් එනවා නම් ඊට පස්සේ එක්කෝ එතන හරහා ආනාපාන සතියෙම වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඔයම කරනකොට. එහෙම නැත්නම් එතන නිකන් ඉන්නම ගතියක් වගේ නැත්නම් ඉන් එහාට යන්නේ නැති ස්වභාවයක් Tamanට තේරෙනවා නම් අපිට ධාතු මනසිකාරයේ පැත්තට වගේ දෙයකට යොමු කරන්න පුළුවන්. ඒ නිසා දැන් අර කයට යොදන්න කියලා මම අනිත්‍යයට කිව්වට ඒක පාටම මේ දේ කරන්න එපා. තමන්ම බලන්න ආනාපාන සතියෙන් ඇවිල්ලා හිත එකඟ කරගෙන තමන්ට ඉන්න පුළුවන් ශක්තිය, ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙලා තියෙනවද කියලා. හොඳයි. භාවනා පිළිබඳ ප්‍රශ්න එපමණයි. දැන් සීලය පිළිබඳ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ඊයේ වනතුරුම භාවනා පිළිබඳව වාර්තා ඉදිරිපත් කර ඔබ වහන්සේගෙන් ලත් කමඨහන් අනුව ඊතා උද්‍යෝගයෙන් භාවනා කරමින් යමි. අද දින මට අසන්නට ඇත්තේ මගේ භාවනාවට ඍජුව සම්බන්ධව නොවන නමුත් වක්‍රව සම්බන්ධ වන කරුණක් ගැනයි. මීට වසර දෙකකට පමණ පෙර ලොකු හාමුදුරුවන්ගේ CD තැටියකට අහම්බෙන් සවන් දීමට ලැබි. විදේශගතව සිටි මාහට. ඉන් අනතුරුව පූර්ණ කාලීනව භාවනාවේ යෙදීමට සිතා මා ලංකාවට පැමිණ නිස්සරණ වනයේ භාවනාව ඉගෙන ගතිමි. දැනට වසරකට පමණ කාලයක සිට අර්ධකාලීනව භාවනා කරන මාහට ලොකු හාමුදුරුවන් හා ඔබ වහන්සේ මාගේ භාවනාව ගැන දුන් විස්තර අනුව මට යම් ප්‍රගතියක් ලැබී ඇති බව හැඟේ. දැන් ඇති ප්‍රශ්නය වන්නේ මට තිබෙන සිටි රටට යෑමට සිදු ඇති නිසා රැගෙන ආ මුදල් ක්‍රමයෙන් ඉවර යන නිසා මම එම රටට ගොස් ඊතා කෙටි කලකින් මුදල් රැස් කර හැකි ක්‍රමයක් සොයා බැලූ විට මට දැනගන්නට ලැබුණේ ශනික ආහාර ෆාස්ට් ෆුඩ්ස් විකිණීමේ කුඩා ව්‍යාපාරයක් ඇරඹීමෙන් මගේ අරමුණ අවුරුදු දෙකක් වැනි කාලයකින් ඉෂ්ට කරගත හැකි බවයි. මාහට දැන් කරන කරනු ලබන මාහට දැන ගන්න ලැබුණේ මස් අඩංගු ආහාර විකිනීම නොකළ යුතු බවයි. පාපයක් බැවින්. මේ සම්බන්ධයෙන් ඔබගේ අවවාද පතමි. හොඳයි. බිස්නස් එකක් කරන්න යන්නේ. මේ ඔව් එහෙම දෙයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ සම්මා ආජීව සම්බන්ධයෙන් නම් මේ වැලක යුතු වෙළඳාම් පහක් සම්බන්ධයෙන් මේ ඔය මස් මාංශ වෙනදාම සත්තු වෙනදාම ඔය විදිහට විස්තර කරලා තියෙනවා. ඉතින් මස් නැතුව වෙනදාම කරන්න පුළුවන් නම් හොඳයි. <laughs> ඒ නිසා කියන්නේ කලබල වෙන්නත් එපා මම නම් හිතන්නේ කියන්නේ Tamanට උනන්දුව තියෙන බව තේරෙනවා ලොකු කැපකිරීමක් කරන බව තේරෙනවා. ඒ නිසා මේ ටිකක් අර සමබරතාවය පවත්වාගෙන පවත්වාගෙන යන්න මේක නිසා හිත ලොකෝ වික්ෂිප්ත භාවයකට මේ ගැනම හිත හිතා ඉන්න ස්වභාවයකට යන්න එපා. ඒ වෙනුවට පුළුවන් මට්ටමකින් කරගෙන කරගෙන යන්න. අර පැත්තෙන් ඉතින් සම්මා ආජීව පැත්තෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඉතින් ඔය වගේ මේ කියන්නේ වැලකී යුතු වෙළඳාම් පහක් සම්බන්ධයෙන් කියලා තියෙනවා. ඔව්. හොඳයි. එතකොට තව ලිඛිත ප්‍රශ්න එපමණයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. මට පොඩි කරුණක් කියන්න හිතුණා. දැන් අපි අර දැන් සක්මන් භාවනාව කරද්දී ඉඳගන්ට ඉඳගෙන කරන භාවනාව කරද්දී එතන අපේ අත්දැකීම් ගත්තාම හරි සරලයි. ඒ කියන්නේ දැන් අපි මේ සක්මනක් කරද්දී අපි මේ බලන්නේ බොහොම තද ගතිය, සියුම් ගතිය, කුණුසුම් ගතිය, සිසිල් ගතිය මෙන්න මේවාගේ ඊටාම සරල දෙයක යන්නේ. ඉතින් ඇතම් කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් මේකේ මේකේ මොකද්ද මේකේ තියෙන සාරය නැත්නම් මේකත් භාවනාවක්ද කියලා <laughs> පවා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙනවා ලොකු දෙයක්. මොකද අපේ අපේ මනස හුඟක් වෙලාවට වැඩ කරන්නේ හුඟක් සංඥා ගොඩක් එක්ක. අපි හදාගත්ත සම්මුතියින් සංකල්පයේ ඔස්සේ තමයි අපේ හිත වැඩ කරන්නේ. මොකද අපේ හිත හරි කැමති සංකීර්ණ දේවල් වලට. අපේ හිත කැමති ලොකු ගැඹුරු දේවල් කියලා ගැඹුරුම නෙමෙයි අත්‍තරම් බැලුවාම හරි හිතින් හදාගත්ත සංකල්ප ඔස්සේ හිත හිතා හිත හිතා පැටලි පැටලි ඉන්න ස්වභාවයක් තමයි අපේ හිතවල තියෙන්නේ. ඉතින් ඒවා ඒවයෙන්ම ඔද්දල් වෙච්ච හිත සමයි අපි සාමාන්‍යයෙන් වර්තමානයේ හරිම සංකීර්ණ මේ සමාජ තත්ත්වයන් එක්ක අත්දකින්නේ. ඉතින් එබඳු ඒ කියන්නේ ඒවා ඇවිල්ලා තනිකරම දැන් අපි ගෙවල් දොරවල් වෙන්න පුළුවන් තමන් ගත කරන වෙන රාජකාරී කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන් යාන වාහන ආදී දේවල් වෙන්න පුළුවන් ඉගෙන ගන්න දේවල් වෙන්න පුළුවන් මේ හැම දෙයක් කරාම අපේ හිතට ලොකු සංඥා ගොඩක් තමයි ඇතුල් කරන්නේ දැන් ඒ සංඥා ගොඩ ඇසුරු කරමින් අපි තව තව ඒවා සංස්කරණය කරමින් ඔළුවෙන් ඒවා තව තව එකතු කරනවා අඩු කරනවා ඒ ඔක්කොම ටික කරලා අඩු වැඩි දදා ඉතින් කල්පනා කර කර ඉන්නවා එහෙම තමයි අපේ මේ හිතේ ලොකු වික්ෂිප්ත භාවයක් එක පැත්තකින් ගිහිල්ලා විවිධාකාර බලාපොරොත්තු ගොඩ ගැනීමක් තවත් පැත්තෙන් ඒ බලාපොරොත්තු බිඳ වැටීම නිසා ඇතිවෙන යම් යම් පසුතැවීම් පශ්චාත්තාප වීම ඔය වගේ ඉතින් අපේ මනස හරිම ව්‍යාකූලයි ඉතින් ওই පැත්තෙන් යනකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ඒ ක්‍රමානුකූලව ඒ වගේ අර බොහොම වික්ෂිප්ත වෙච්ච මනසක් ක්‍රමානුකූලව කොහොමද ටික ටික ටික ටික සියුම් කළා වර්ධනය කළා සරල කළා ගන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔය මජ්ක්‍ධිම නිකායේ චූලසුඤ්ඤත සූත්‍රය හැම බුදුරජාන් වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා. ඒ තමන් ඒ බඳු වික්ෂිප්ත වෙච්ච ඒ කාම භෝගී නැත්තම් ගේහසිත සංකල්පනාවන්ගෙන් යුක්ත මනසක් තමයි අරගෙන එන්නේ භවනාවක් කරන්න. ඊට පස්සේ හැබැයි උත්සාහවත් වෙනවා තමන් මේ පැමිණිච්ච ආරණ්‍ය පරිසරයේදී පුළුවන් තරම් ඒ තමන් ගත කරපු ඒ මේ බාහිර ජීවිතය දැන් පුළුවන් තරම් ඒ ගැන සංකල්පනාවන් යොදන්නේ නැතුව දැන් ඒවා පුළුවන් තරම් අයින් කළා දැන් මේ ආරණ්‍යට අදාළ දෙයක් විතරයි දැන් ඔන්න හිතෙන්නේ. දැන් මෙහි කොහොමද උදේ නැගිටින්නේ? දැන් අනිත් අය මේ ඉන්න කට්ටියත් එක්ක කොහොමද ඉන්නේ? ඊළඟට කන්නේ බොන්නේ කොහොමද? ඔය මොන මොන හරි දෙයක් තමයි දැන් ඉන්නේ. අර තමන් ඇසුරු කරපු අර රාශියක් බාහිර අරමුණු ටික දැන් ඔන්න අඩු වෙලා ඒකෙන් ඔන්න අපිටම අපි මෙතෙක් අපි සාමාන්‍ය දිනදා ජීවිතේ ගත කරද්දී අරමුණු කෝටියක් තේවනවා නම් ඔන්න අපිටම අරමුණු 1000කට නැත්නම් ලක්ෂයකට විතර ඔන්න බහැලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒ හැබැයි ආරණ්‍ය අසුර කරගත්ත මෙහි තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කෑම බීම සම්බන්ධයෙන් රැට ඉතින් කන්න හම්බෙන්නේ නැති එක සම්බන්ධයෙන් ඔන්න දැන් හිතනවා හැබැයි. ඉතින් ඉතින් අරමුණු ලක්ෂයක් විතර තියෙනවා. ඊපස්සේ ඕකත් ඉතින් දැන් හිතට වද දෙනවා. හැබැයි Taman තේරුම් ගන්න තියෙන්නේ මේ ප්‍රශ්න ටික අර Taman ගත කරපු අර මඩගොඩේ තීච්ච දේවල් වලට සාපේක්ෂව දැන් හොඳයි. මේක අපි අගය කරන්නත් ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක තවදුරටත් සියුම් කරනවා. නැත්නම් තව සරල කරනවා. ඔන්න මේ වෙනුවට ඔන්න කමඨහනක් හඳුන්ලා දෙනවා. කමඨහනක් හඳුන්ලා දීලා දැන් උත්සාහ කරන පුළුවන් තරම් මේ රූප කර්මස්ථානයක හිත පවත්වා නැත්තම් දැනෙන දෙයක් එක්ක හිත පවත්වා එතකොට ඔන්න තව තව මේ කියන්නේ සතර මහා ධාතුවකට ඔන්න තව අඩු වෙනවා. අපි දුමු රූප කර්මස්ථානය සම්බන්ධයෙන් නම් ඔන්න උණුසුම් ගතියක්, සිසිල් ගතියක්. මේ දැනෙන දේවල් වලට හිත පුළුවන් තරම් දාන්න උත්සාහත් වෙනවා. මේක ඇවිල්ලා ඍජු අත්දැකීමක්. අර වගේ අපි හිතින් හදාගත්ත දේවල් නෙමෙයි. බොහොම ඍජුව දැනෙන දේවල් ඔස්සේ තමයි දැන් යන්නේ. ඔන්න දැන් අර ලක්ෂයක් විතර දැන් මේ ආරණ්‍ය අසුරු කරගෙන මේ ඉන්න පරිසරය අසුරු කරගෙන ආවනම් සිතුවිලි සමුදායක්. ඒක දැන් ඔන්න ටික ටික ටික ටික අඩු වෙලා යනවා. ඒකෙන් පුළුවන් තරම් හිත අයින් කළා දැන් මේ සතර මහා ධාතුවේ දැනෙන විවිධාකාර ලක්ෂණ වලට දැන් යොදනවා. ඔන්න දැන් ටික ටික එතන හිත එකඟ වෙනවා. දැන් ක්‍රමානුකූලව ගත්තොත් මේ අරමුණු වල තියෙන විවිධත්වය අඩු වෙවි අඩු වෙවි එක්තරාන්දමෙන් අරමුණු වල අඩුවීමක් දැන් සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් ඔන්න තවත් හිත සරල වෙනවා. ඉතින් ඒ සරල භාවය තමයි දැන් හුඟ හුඟ දෙනෙක් කතා කරන්නේ මේ ඇවිදිනකොට මේ සරලව උණුසුමක් තේරෙනවා. නැත්නම් තද ගතියක් තේරෙනවා, රළු ගතියක් තේරෙනවා, සිසිල් ගතියක් තේරෙනවා. දැන් ඔය භාෂාව කතා කරනවා කියන්නේ හරීම එක පැත්තකින් හරිය අපේ නිහතමානී වෙන්නත් ඕනේ මේ தত্ত্বය අගය කරන්න. මනසේ තියෙන සරල භාවයේ වටිනකමක් තියෙනවා කියලා අපි තේරුම් ගන්නත් ඕනේ. ඊළඟට මේ හරහායි භාවනාව වැඩෙන්නේ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. මනස වික්ෂිප්ත වෙන විවිධාකාර දේවල් හිත හිතා ගැඹුරු දේවල් කියලා පොතේ තියෙන දේවල් අපි හිත හිතා හිටිය පමණින් භාවනාමය ඥානයක් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා තමන් මේ දේ හරියට තේරුම් අරගෙන කරනවා නම් අන්න අපිට තේරෙනවා ඒ කියන්නේ නැත්තම් අපිට විශ්වාසයෙන් යන්න පුළුවන් පරිසරය සකස් වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් බොහොම නිහතමානීව මේ පොළොවට බහැලා මේ සරලව දැනෙන දේත් එක්ක ඉන්නවා. ඍජු අත්දැකීමත් එක්ක ඉන්නවා. හිතින් හදාගත්ත සම්මුති ලෝකයට පොඩ්ඩක් සමුදීලා. සම්මුති ලෝකෙන් පොඩ්ඩක් බැහැර වෙලා. ඉතින් මේක ඉන්න ඉන්න ඉන්න ඔන්න තව තව හිත ඒකාග්‍ර වෙන්න ගන්නවා. ඉතින් අර සතර මහා ධාතුවකට දැන් හිත අඩු වෙලා නැත්නම් අරමුණු ස්වභාවයන් අඩු වෙලා ඔන්න අපි හිතමු එක්තරා අවස්ථාවක් තවත් වර්ධනය වුණාම ඔන්න දැන් මේ එකම ධාතුවක් අපි හිතමු වායෝ ධාතුව ආනාපාන සතිය කරන්නේ. හැමදේම වායෝ ධාතුවට විතරක් ඔන්න හිත එකඟ වෙනවා. අර අර ධාතු හතරකින්ම ආපෝ කරදර ටික වෙනුවට ඔන්න දැන් මේ එක ධාතුවක තියෙන ලක්ෂණ ටිකකට විතරක් ඔන්න හිත එකඟ වෙනවා. ඒකෙත් ඔන්න දැන් බලබලා ඉන්නවා. ඒකෙත් ක්‍රමානුකූල වර්ධනයක්, සියුම් වීමක්, තැම්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ විදිහට තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවැරදි භාවනා ක්‍රමයක් වර්ධනය වෙන්නේ. ඉතින් මුලින් අපේ සමහරලාට විතර්ක කරමින් මේක කරනවා. ඒ කියන්නේ මෙනෙහි කරමින් මෙනෙහි කිරීමක් සහිතව මේ දේ කරනවා. වම දකුණ කියලා නැත්නම් ඔසවනවා, තබනවා කියලා. හැබැයි ටික ටික ටික හිත වර්ධනයෙන් වර්ධනය වෙන්න ඒකේ පවා ඒක පවා Tamanට බරක් බව තේරලා ඒක පවා මේ Tamanගේ හිතේ වර්ධනයට බරක් එහෙම නැත්නම් මේක දැන් රළුයි කියලා තේරුම් අරගෙන ඒක පවා අතහරිනවා. තවත් හිත සූක්ෂම වෙනවා. තවත් සිත සැහැල්ලු වෙනවා. තවත් සිත සරල වෙනවා. ඉතින් මේ தත්ත්වය අපි තේරුම් ගන්නවා නම් එතකොට ගන්නට මේ භාවනාවේ යන රටාව කෙනෙක්ට තේරෙන්න ගන්නවා. ඒ නිසා සතුටු වෙන්න පුළුවන්. හුඟක් දෙනෙක් අර තමන් දන්න දේවල්, තමන්ගේ ගෙවල් දොරවල් තියෙන විවිධාකාර සංකීර්ණතා, ඊළඟ සමාජීය වශයෙන් තියෙන සංකීර්ණතා, තමන් කරන වැඩ කටයුතු වලදී නැත්තම් යෙදලා ඉන්න රැකී ආරක්ෂාවල සම්බන්ධයෙන් තියෙන සංකීර්ණතා, ඊළඟට අපිට සමාජයෙන් දීපු විවිධාකාර නිලතලානම් මනම් නිසා ආපු දේවල් මේ ඔක්කොම බැහැර කළා අපි බොහොම සරලව හැමදේමම එකම විදිහට මේ එකම දහමක් අත්දකිනවා. ඉතින් හරි එක පැත්තකින් ඉතින් සතුටු වෙන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ යමක් කතා කළා නම් ඒ දේ අපිටත් අද මේ විදිහට බොහොම සරලව අපේ මනස ක්‍රමානුකූලව අර බාහිර දේවල් වලින් මුදවා ගැනීම නිසා මුදවා ගැනීම හරහා අත්දැකීමේ අවස්ථාව තියෙනවා. හොඳයි. ඉතින් අපිට කාට හරි වාචික ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පරියංග භාවනාවේදී මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව මෙනෙහි කරමින් ඔව්. භාවනා කරගෙන යනකොට හැපෙන තැන් වලට හිත යොමු කරනවා. ඒ වගේම ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට නිදිමත ගතියක් දැනෙනවා. කොහොම හරි පැයක් විතර නිදියාගෙන වගේ තමයි දැනෙන්නේ. ඒත් ගැස්සিলা වගේ හැරෙනවා මේ නිදි අවස්ථාවේදී යමක් දෙයක් යම් කිසි සිද්ධ වෙලා තියෙනවද මනසට තේරෙනවා. නිදි අවස්ථාවේදීත් යම්කිසි දෙයක් සිද්ධ වෙලා තියෙන බව මනසට තේරෙනවා. එහෙමයි. හ්ම්ම්. අර මම ඒ කියන්නේ මොකද්ද තේරලා තියෙන්නේ? ඒ කියන්නේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඒක මට තේරෙන්නේ මේ මම නිදි නැහැ කියලා තමයි තේරෙන්නේ. හොඳයි. කොච්චර කාලයක් භාවනා කරනවද? මේට සම්බන්ධ වෙලා නම් අවුරුදු 3ක් විතර වෙනවා. ඔව්. ලොකු සාමනාසයෙන් කමටහන් ගන්න නිකිතව ගන්නවා. ඔව්. අර මුලින් ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මම මේ ඒ නිදිමත ගතිය තමයි දැන් ආරාමෙදීම තිබුණේ නැහැ. තිබුණේ නැහැ. එහෙමයි. ම්ම් ඒ කියන්නේ ආරාමෙදි කොහොමද Taman අත්දකින්නේ? ආනාපාන සතිය මුල් කරගෙන යන්නේ මොන වගේද? එහෙම සවනස ආනාපාන සතිය තමයි. ආස්වාද ප්‍රසආස ඒ ආනාපාන සති භාවනාව හොඳින් කරගෙන යනවා. ඔව් ඒ කියන්නේ ඒ ආස්වාද ප්‍රසආස සංසිඳිනවා දැන් වෙනවා ඇතිනේ නේද? එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ? බලාගෙන ඉඳීමක් කරනවාද හොඳට එකඟ වෙච්ච හිත දිහා? එහෙමයි. ඒක දිගට කරේ කියන්නේ ආනාපාන සතියෙන් හිත එකඟ වෙනවා නාසිකාග්‍රයේ මේ ප්‍රදේශයේ එතන හිත පවත්වාගෙන ඉන්නවා. එහෙමයි. මුළු මුළු පරයන්කේම ඔහොමයි ගත කරන්නේ. එහෙමයි. අර සප්ත සිතිවිලිත් මේ කියන්නේ වැඩි මේ පදාන වෙන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ. සම්ත සිතිවිලි ඔස්සේ වැඩි යන්නේ නැහැ. එතකොට සක්මනේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී මේ අද නම් අර මම මේ සක්මන් මේ කියන්නේ මෙනෙහි කර මෙනෙහි කරමින් කරන ඒක තොරකින් තමයි කරන්නේ. අර මට මෙනෙහි කරනකොට අපහසුතාවයක් දැනෙන නිසා මුලින් ඉඳලම මේ අර පාදවල ස්පර්ශයට හිත හදාගෙන තමයි කරන්නේ අවස්ථාවේ. එතකොට දැන් මොනවාද තේරෙන්නේ? කියන්නේ පාදවල ස්පර්ශයේ මොනවාද Tamanට අත්දකින්න හම්බෙන්නේ? එතකොට අර මුලින්ම නම් තද ගති වගේ දැනෙන්නේ අර තදින් අල්ල ගන්න වගේ වලන පැතුරේම සක්ම කරනකොට තදින්ම අල්ල ගන්න ගතියක් දැනෙනවා. ටිකෙන් ටික කරගෙන යනකොට සිවුම් ආකාරයෙන් දැන එරෙන ගතියක් අත දැනුනම් යටට යන ආකාරයේ කකුල් දෙකම එක සමාන නෑම අවස්ථාවේදීම වම් පාදයේ සිව් වගේ දකුණු පාදයේ තද ගතිය වගේ දැනෙනවා. හරි. ඔවා හොඳින් කියන්නේ හිත ওই වෙලාවේදී පිට යන්නේ නැතුව බොහොම නිශ්ශබ්දව මේ දේවල් බලමින් දැකගනිමින් යන්න පුළුවන්ද? එහෙමයි සමහර අවස්ථාවලදී නම් සිතවිලි ඔස්සේ යනවා. ඒ කියන්නේ ගිහිල්ලා කොච්චර ඉතර වෙලා පැටලිලා තියෙනවද? ටිකක් ගිහිල්ලා පස්සේ දැනගන්න පුළුවන් මම සිතවිල්ලක සිත ගියා කියන එක. ඔව්. පස්සේ ගොඩක් සතිමත් වෙනවා මේ ඊළඟ පියවරේදී. ඔව්. එහෙමනම් අද ආනාපාන සතියේදී අපි පරයන්ක භාවනාවේදී ආනාපාන සතියේදී අර විදිහට නිකන් එකඟ වෙච්ච හිත දිහා ඔහේ බලා ඉන්නව වෙනුවට එහෙමනම් අපි කයට යොදලා ධාතු මනසිකාරය පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. එතෙන්දී නිින්දත් යන්නෙත් නැහැ. මොකද අපි කයට යොදනවානේ. කයේ අපිට يعني යොදලා බලන්න පුළුවන් දැන් හිත දැන් ටිකක් මේ මේ මෙහෙවීමක් කරනවා. කයේ දැන්න දැන්න දේවල් වලට යොදමින් බලනවා. ආයි ආයි තව තැනක බලනවා. ආයි තව තැනක බලනවා. මම දැන් අර හුඟක් දෙනකොට විස්තර කරපු නිසා දැන් තේරලා ඇතිනේ ක්‍රමේ නේද? ඒ දේ කරලා කරන්න ඒකේ වරදක් නැහැ. ඔව්. ඒ කියන්නේ එතෙන්දී අපි ඇත්තරම තව දුරටත් හොඳට මේ කියන්නේ හිතට කියන්නේ මේ ත්‍රිලක්ෂණයේ වැඩිම සඳහා උමනා කරන අමුද්‍රව්‍ය ටිකක් ලබා දීමයි කරලා දෙන්නේ. එහෙමයි. ඒක තව ටිකක් කරන්න ඒ ඒ හරහා ඒකත් කරලා මට පොඩ්ඩක් ඕනනම් කියන්න මේ ඒකේ අත්දැකීම් මොකද්ද කියලා. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දවසට වඩා අද පැහැදිලි වෙනසක් ඇති වුණා භාවනාවේදී. දේවරුවේ සක්මන් කරලා නමේ හමාට පමණ පරියංග භාවනාවට වාඩි වුණා. පරියංග භාවනාවේ බොහෝම හොඳට වාඩි වෙලා සමබරව ඒ හැපෙන තැන් මෙනෙහි කරලා සක්මන් භාවනාදී ඒ ශාරීරියේ ඉක්දෝ තැම්පත් කරගෙන ඒ විදිහට ටික වෙලාවක් භාවනා කරමින් යන අතර ඒක පාටම ශූන්‍ය තත්වයකටපත් වුණා හිස් භාවකට යම් කෙනෙක් කිසිම දෙයක් නැති හිස් පරිසරයකදී ලහුදකලා බලාගෙන ඉන්නා වගේ මමත් සතියෙන් බලාගෙන හිටියා මේ තත්වය ගැන අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරමින් ඒ බලන අවස්ථාවේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න මොකද්ද දැක්කේ? අර හිස් බව. අහහ. එතෙන්දී කියන්නේ විතර්ක කරන්න ගත්තද මේ හිස් බවත් අනිත්‍යයි. ඒකත් අනිත්‍යයි. එහෙම කියලා හිතන්න ගත්තද? හිතන්න ගත්තේ නේ මේ ඒක පේනක මේ මෙනෙහි කරා. මෙනෙහි කරා. නෑ එතෙන්දී මෙනෙහි කිරීමක් අවශ්‍ය නෑ. එහෙමයි. ඔව්. එතෙන්දී පුළුවන් තරම් මනසට සංසිඳෙන්න දෙන්න. මනසේ නැවත විතර්ක අවදි කිරීමක් කරන්න මෙපා. එහෙමයි. එතෙන් තියෙන්නේ කියන්නේ හිඳීමක් විතරයි. නිකන් තමන් අපිටම අරමුණ එක හිටියා අරමුණු සම්පූර්ණ සමනයකට ගියා නම් ඒ සමනය වෙච්ච ස්වභාවය තුළ හිත නින්දට වට ගන්නෙත් නැතුව බොහොම නිශ්ශබ්දව බලන් ඉඳීමක් කරලා තියෙනවා. එතකොට ස්වාමීනි එහෙම ඉන්න අවස්ථාවේ මේ ශාරීරියේ ඊතරයක් හා සමාන කොහෙවත් ඇඩක් වකුටුවක් නැතුව ඉර්ධු තත්වයකටපත් වුණා. අහහ ඒ ඒ වගේම මේ හිතත් ඉර්ධු භාවයකටපත් වුණා. ඍජු භාවයකට. එහෙම. අහහ එහෙම ටික වෙලාවක් එහෙම ඉන්න අතර බලන ගස් සෙවණකින් සෙවණලි අතරින් පේන කොත්තු හංසය නමක් වගේ සුදු පාටට දිස්වීමක් ඇති වුණා. අහහ. ඒ දෙස මම බලාගෙන හිටියයි. හේතුව මොකද? බලාගෙන ඉන්නකොට નિરાයාසයෙන්ම ඒ තුලින් කරුණ තුනක් වැටහීමට ආවා. નિરાයාසයෙන්ම හිතින්ම ඒ ත්‍රිලක්ෂණය කියන එක වැටහුණා. ඒ ගමනේ හිතේ බොහොම සතුටක් ඇති වුණා. ඒ සතුට ඇති වෙනකොට ලෝතර ආබුදු පියාණන් වහන්සේ පෙන්වන දර සත්‍යතාවේ මේ නේද කියනකොට හිතෙනකොට බොහොම බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වුණා. අවසානයේ එදා <clears throat> මිලා තුල භාවනා වැඩ කටයුතු සඳහා උපදෙස් දුන්න ගුරු උත්තමයන්න් වහන්සේලා කෙරෙහි පුදුමාකාර ගෞරවයක් පැහැදීමක් හිතවල ඇති වුණා. ඉතින් මේ ගැන අඩුපාඩුවක් තියෙනවා නම් අපේ හම්බුනේ. ඔව්. දැන් ත්‍රිලක්ෂණේ වැටහිම හොඳයි. ඒ ඔස්සේ හිතන්න යන්න එපා. හා එහෙම. ඔව්. ඒ කියන්නේ බුදුහාඳුරෝ ගැනත් ඉතින් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. හොඳයි. කියන්නේ කියන්නේ අපි ඔතන නැවතත් හිතන්න ගත්තොත් එහෙම ආයේ විතර්ක අවදි කළා ආයේ වෙන පැත්තකට යවෙන්නේ. ඒ කියන්නේ භාවනාවෙන් බැහැරවීමක් වෙන්නේ. ඒ නිසා ඔන්න ඉන්නවා අපි බොහොම සරල වෙතෙන්ට වෙලා ඉන්නවා. ඉන්දැද්දිත් බලන ආයේ සිතුවිල්ලක් එනවා. දැන් ඔය මුලදී ඔන්න Tamanට මේක හොඳයි නැත්නම් මේක ත්‍රිලක්ෂණය හරි මම දන්නේ කොයි විදිහට වැටහුණේ කියලා. කෙසේ නමුත් මේ සිතුවිලි එන දිහා බලන්න. මේ සිතුවිල්ලක් එනවා මේකත් ආවා ඒකත් ගියා. තවත් ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන සිතුවිල්ලක් ආවා ඒකත් ඇවිල්ලා ගියා. ඊළඟට ගුරුවරු ගැන සිතුවිල්ලක් ආවා ඒකත් ඇවිල්ලා ගියා. ඉතින් මේ ඔක්කොම සිතුවිලි. ඒ නිසා කියන්නේ මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ හොඳම සිතුවිලි ටිකක් පැමිණීම බලාපොරොත්තු වීමකුත් නැහැ. කුසල් සිතුවිලි වේවා අකුසල් සිතුවිලි වේවා මේ කොයින්ද සිතුවිලි පමණයි. එන්නේ සංස්කාර විතරයි. ඔන්න ඒකත් ආවා. ඒක ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒකත් ගියා. ආයෙත් අර තමන් නිශ්ශබ්ද වීමකට වෙන්නේ. ආයෙත් තමන්ගේ හිත සංසිඳෙනවා. ආයෙ ඔන්න සිතුවිල්ලක් එනවා. ඒ දිහත් බලනවා, දැනුවත් වුණා. ඒකට අපි වහල්ුනේ නැත්නම් ඒකත් යනවා. ආයෙ හිත සංසිඳෙනවා. ආයෙ සතසිතුවිල්ලක් එනවා. ඒ දිහත් දැක ගන්නවා. ආයෙත් එයා යනවා. ඔන්න ආයෙ හිත සංසිඳෙනවා. අපිට අපිට තියෙන මේ සංසිඳීම පුළුවන් තරම් ඒ සංසිඳීම තුර සැහැල්ලුවෙන් ඉඳීමයි තියෙන්නේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පටිනිස්සග්ගානුපස්සී කියලා. පටිනිස්සග්ගානුපස්සී කියන්නේ පටිනිස්සග්ගේ පෙනෙන අවස්ථා දෙකක්. එකක් තමයි පරිත්‍යාග පටිනිස්සග්ග අනිත් එක පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. පරිත්‍යාග පටිනිස්සග්ග කියන්නේ මේ විදිහට එන එන විවිධාකාර අරමුණු අතහැරලා දානවා. ඊළඟට පක්ඛන්දනය කරනවා කියන්නේ අර හිස් ස්වභාවයට නැත්නම් නිදහස් ස්වභාවයට හිත නැවතත් පත් කරගන්න. ඉතින් මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ අර හිත වෙනත් දේවල් ඔස්සේ හිත හිතා යන එක මේ මෙතෙන්ට බාධාවක් හැටියට තමයි සලකන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උතුම් අවවාද අනුශාසනා අපේක්ෂාවෙන් මම මේ පරියංක භාවනාවේ මගේ අත්දැකීම කියන්න බලාපොරොත්තු වෙනවා. අද දැන් සමූහ භාවනාවේදී මම මගේ සිත මම දැන් මෙතන කියන මූලික අර මේ කමටහනින් පටන් අරගෙන ඊට පස්සේ මේ මුළු සිත මේ කයෙම පිහිටනවා ඊට පස්සේ ධාතු ගුණ දකින්නවා ගොඩක්ම දකින්නේ කම්පන චංචල ඊට පස්සේ තව සමහර වෙලාවට අනිත් ඒවා දකිනවා. ඒ එහෙමම නිකම්ම ඊට පස්සේ ඔටෝමැටිකලිම ස්වාමින් වහන්සේ ඒක මේ සිත බලන්න ගියා. සිත බලන්න ගිහිල්ලා දැන් සිතේ ගොඩක් වෙලාට සිතවිලි ආවා. විවිධාකාර සිතවිලි. ඒ ප්‍රතිහේ අර ගුහාවකට ගිහිල්ලා නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ තමයි බලාගෙන හිටියේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ ඒ ඒ අතරින් මම අර වහිනවා, ගොරවනවා, ඒ වගේවා තියෙනකොට දැක්කා ඒ ඔබ වහන්සේ කියලා දුන්නා වගේ කෙලවරයි බැලුවේ ටිකක් වැඩියෙන්. එතකොට දැක්ක මේ හිතේ එක එකකට අරමුණකට ගිහිල්ලා ඊට පස්සේ හිස් බවක. ආයි නිකම් මොනවාක්වත් නැතුව හිත නිකම් පවතිනවා දැක්ක. ඊට පස්සේ ඒක දිගටම දකිනකොට ස්වාමීන් වහන්සේ මම අර ඒ සද්ද වලයි ඒ හැම සිතුවිලි හැම එකේම නිකන් නිකන් හිස් අවකාශයක නිකන් දඟලන දැකීමක් දැක්කා. ඒක දිගටම බලාගෙන ඉන්නකොට මගේ කයෙන් ආයෙම මට අර කම්පන චංචල දැනුණා. ඒවත් වෙනදටත් මම දකිනවා කම්පන චංචල විතරයි මේ කයේ වෙන මේ ශාරීරිය සොලිඩ්නස් එකක් නැහැයි කියලා ස්වාමීන් වහන්සේ මට සමාවෙන් ඉංග්‍රීසි වචන පාවිච්චි කරාට. එතකොට ඒ ඒ විදිහට දැකලා එතකොට මුළු කයෙත් කම්පන චංචල විතරයි. අතනත් නිකන් දඟලන දෙඟලිල්ලක් විතරමයි මෙතන තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ මට නිකන් දැනීමක් ආවා. හරි. ඒක තමයි අද උන දේ. ඊළඟ එක ඊට ඉස්සෙල්ලා එකක් කියන්නද ස්වාමීන් වහන්සේ? ඊට ඉස්සෙල්ලා ඊයේ ලොකු ස්වාමීන් වහන්සේගේ මේ මේ ධර්මදේශනාවෙන් පස්සේ මට ටිකක් හිතුණා මේ අර ධම්මදින්නා තෙරණිය වහන්සේගේ අර අදුක්කම සුඛ ගැන කිව්වම මට හිතෙනවා මට වේදනාව බලන්න ඕනේ කියලා. මේ මට ඒක හරියටම පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ අදුක්කම සුඛ වේදනාව කියන එක. ඉතින් මම බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ටික වෙලාවක් ඒක ගැනම බලාගෙන ඉන්නකොට මම නිකන් ආයෙම මොකක්දවත් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. මම නිකන් අර ප්ලේන් එකෙන් ලෑන්ඩ් කරනකොට වගේ ආයෙම ඒ සිතවිල්ලට එනවා ටික වෙලාවක්. ගියාම. සිතවිල්ලකට එනවා. සිතවිල්ලනේ මේ ස්වාමීන් වහන්සේ අර අර ඒ මගේ කර්මස්ථානයේටම මූලික කර්මස්ථානයේට මේ කියන්නේ මම වේදනාව ගැන මම සුඛයෙන් ඉස්සෙල්ලම පටන් ගත්තේ මොකද මම ඉඳගෙන බොහොම සැප පහසුව ඉඳගෙන ඒකෙන් තමයි පටන් ගත්තේ ඊට පස්සේ දැන් එතෙන්ට එනවා ඊට පස්සේ උති ඒ විදිහට මම ආයෙ භාවනා කරනවා. ආයෙ ටික වෙලාවකින් ආයෙමත් මම ආයෙම ලෑන් කරනවා. දන්නවා. එහෙම එහෙම තුන් හතර වතාවක්ම වුණා ස්වාමීන් වහන්සේ. හැබැයි මම නිින්ද ගිහින්නේ නැහැ. මම නිින්ද ගියොත් එහෙනම් මම ගහකින් වැටෙනවා වගේ වැටෙනවා ස්වාමීන් වහන්සේ. මට දැනෙනවා එහෙම. මට කිසිම මේ මේ මනසට නිදිමර බර ගතියකුත් තිබ්බේ නැහැ මට ඉතින් ඒ දෙක ඒකත් ඔබ වහන්සේගෙන් අවවාද බලන්න ඒ කියන්නේ පොඩ්ඩ ඒ කියන්නේ තව ওই දේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඉඩ හරින්න ඒ කියන්නේ බලන්න දැන් අපිටම ওই දේ කිව්වේ ස්වාමීන් වහන්සේ මම කියන දැන් අපිටම කම්පන චංචල ස්වභාවයෙන් බල බල ඉන්නවා කියලා හිතන්න දැන් ඒක බල බල ඉඳද්දිත් අර වගේම සංසිඳීමකට යන්න ඉඩ තියෙනවා දැන් අර ලෑන්ඩ් කරනවා කියලා කිව්වේ අන්න ඒ වගේ ඔන්න මේවා බල බල ඉන්නවා ආයෙත් අන්න අතෙන්ට යනවා ඊට පස්සේ ඔන්න ඊට පස්සේ අත බිඳ වේදනාවදුත් බලන්න. ප්‍රශ්නයක් නැහැ. දැන් තේරෙනවනේ. වේදනාවනුත් අහු වෙනවා. ඒකත් බලනවා. ඒකත් බල බලා ඉන්නවා. බල බලා ඉන්නදී බලන්න ආයෙත් අර වගේ තැනට යනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඒකත් බල බලා ඉන්නවා. දැන් සිතුවිලි වලත් බල බලා ඉඳද්දී අර තැනටම ආවි. එහෙමයි. එහෙමයි. <laughs> ඒ නිසා කොයි කොයි කොයි පැත්තෙන් ගියත් මේ يعني කායනුපස්සනාව පැත්තෙන් ගියත් වේදනානුපස්සනාව පැත්තෙන් ගියත්, චිත්තානුපස්සනාව පැත්තෙන් ගියත්, ධම්මානුපස්සනාව පැත්තෙන් ගියත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එකම තැනට යවෙන්නේ. අපි නිවැරදිව භාවනාව වැඩුවා නම් මේකේ ප්‍රතිඵලය වන්නේ එකම එකම ප්‍රතිඵලයක්. ඒ නිසා මේකෙන් කොහෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ එක පරයන්කයක් ඇතුළතදී හතර පැත්තෙම ගියත් ඒත් ඉතින් කියන්නේ Tamanට මතුවෙච්ච එකකින් තමයි යන්නේ. දැන් අපි තුමු එකපාරට සිතුවිලි නැත්තම් දැනට දැනෙනවා නම් යම් මේ කම්පන චංචල ස්වභාවයක්. කමන්න ඒක චුට්ටක් බලබලා ඉන්න. බලබලා ඉඳලා ඒකේ කියන්නේ ඒකෙත් නැති වෙන ස්වභාවයෙන් බලන්න. මේකේ ෂය වෙලා යන ස්වභාවය. මේ ඇති වෙන්නට වඩා මේක නැති වෙන හැටි. දැන් කම්පනයක් ඇති වෙනවා නැති වෙලා යනවා. ආයොන චංචල ස්වභාවයක් තියෙනවා නැති වෙලා යනවා. මේ නැති වෙලා යන හැටි චුට්ටක් බලබලා ඉන්න. ඒ අපිට ටිකක් වැඩියෙන් දැනිච්ච එකක් අල්ලගත්තා නම් ඒක නැතිවීමත් එක්ක ආයි යන තැනට අන ලෑන්ඩ් කරනවා. <laughs> ඉතින් එහෙම තමයි මේක පටන් ගන්නෙ. එහෙම. ඒක ඒ එතන අපි තන හඳුනා ගන්නත් ඕන. ඒ එතනට ගියා නම් බලන්න පුළුවන් ද එතන නතර වෙලා ඉන්න. ඒ කියන්නේ මේ එතන කියන්නේ අත්දැකලම ගන්න ඕනේ. අත්දැකලම ගන්න ඕනේ. දැන් ඕක හරිය රාවණ මෑනියම විස්තර කරයි මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක මේ මම කියනට වඩා. එහෙනම් පොඩ්ඩක් ඕක වෙන්න ඉඩ හරින්න. යන විදිය හොඳයි. මේ සක්මනේදිත් බලන්න ඒ කියන්නේ මේ දේවල්ම බලබලා යන්න සැහැල්ලුවෙන් යන්න. දැන් ඒ කියන්නේ අරමුණුන්ට දැන් මේ හුඟා බල කළා හිර කළා දාන්න එපා. බොහොම සැහැල්ලුවෙන් සක්මනේ යදෙනවා. ආයෙත් මේ ඉඳගෙන කරද්දිත් බොහොම සැහැල්ලුවෙන් යදෙනවා. ආනාපාන සතියෙන් ඕනනම් පොඩ්ඩක් පටන් ගන්නවා. ඊළඟට ධාතු ලක්ෂණ මොන හරි මතුවලා තියෙනවා නම් කම්පන චංචල මතුවලා තියෙනවා නම් බොහොම සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. හිත නින්දට වට ගන්නත් එපා. මේවා අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ අපිටම අර වගේ විවේකයක් තේනවා. ඊළඟට වේදනාවක් මතුවෙනවා. ඒකත් ඕනනම් බල බල ඉන්නවා. ටිකක් තද වේදනාවක් ඔහෙම ආවහම ඒත් බාන්නත් පුළුවන්. ඊළඟට ටිකක් දැනෙන සිතවිල්ලක් ආවත්, කියන්නේ අපි තුමුටයක් හිත පිට ගියා. ප්‍රශ්නයක් නැහැ. හිත පිට ගියාමත් ඒකේ අපි තුමු පිට ගියේ මාක් හරි අපි තුමු ද්වේෂයකට කියලා. ඒ ද්වේෂයත් දැන් අඩු වෙලා යනවනේ. එහෙමයි. දැන් ද්වේෂයත් දිගට තියෙන එකක් නෙමෙයිනේ. ඒක අඩු වෙලා යනවා. ඒ අඩු වෙලා යන පැත්ත බලාගෙන ඉන්න. මෙයා කොහොමද මේ අඩු වෙලා යන්නේ? ඡය වෙලා ඡය වෙලා ඡය වෙලා ගිහිලා ආයෙත් අර විවේකයට යන්න ඉඩ තියෙනවා. භවයට එතන තමයි යන්නේ. ඉතින් ඔය දේ බලන්න මේ විවිධාකාර ක්‍රම වලින් එතනට යන්න දැන් උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ගිහාම ආයෙ ඒ කියන්නේ පුළුවන් නම් ගිහිල්ලා එතන විනාඩියක් දෙකක් දැන් රැඳෙන්න බලන්න. ඊට පස්සේ තමයි එතන වර්ධනය කරන්න තියෙන්නේ. ඒ කියන්නේ විපස්සනා පැත්තෙන් එතන වර්ධනය කළ යුතු සමාධියක් තියෙනවා. එහෙනම් දැන් ටික ටික එතන තමයි කිට්ටු කරන්නේ. හොඳයි. හරි. දරුවන් සන්නයි. හරි. හොඳයි. කියන්න. සමිනහන්ස ගැටලු දෙක තුනක් තියෙනවා. අදාළ ගුණෝමම කියලා එන්නම්. සමිනහන්ස මේ බුදු ගුණ භාවනා, මෛත්‍රී භාවනා කරන කොටයි කයේ ධාතු ස්වභාවය ආවේ. සතර මහා භූත ක්‍රියාවලිය. ඊට පස්සේ සමිනහන්ස මෙහි ආවට පස්සේ තමයි ආනපාන සති භාවනාව පටන් ගත්තේ. ඊට පස්සේ මෙහෙදී සාවිනාස හරි ඉක්මනටම ආස්වාස ප්‍රසවාසය හඳුනගන්න බැරි වෙලා සතර මහා භූත හරි දරුණුවට ආවා මරණීය වේදනාව වශයෙන් ඒ කාල පරිච්ඡේදයේ අවස්ථා කිහිපයක්ම මරණීය වේදනා තත්ත්වයටපත් වුණා කයේ උනත් මොලේ නිකන් ඔළුවේ නහරදිනවා වගේ එහෙම මැරියන් කියලා හිටපු අවස්ථා තිබුණා gederදිත් එහෙමයි එහෙම වෙලා ඒක අඩු වෙලා ගිහිලා සාවිනාංශ මේ කය තුල ගැස්මක් ආවා like a heartbeat ඊට පස්සේ ඒක මම මේ මුකුත් දන්නේ නැහැ. එතකොට මට සත්‍ය ඥානයක් තිබුණේ නැහැ. අර කාර්යබහුල ජීවිතේ ඉඳලා එකපාරට භාවනාවට ආවේ. මේවා වෙනවා දන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකත් අඩු වෙලා ගිහින් ටිකක් සිතවිලි සිත පේන්න ගත්තා. දැන් ඒකට භාවනාවක් මොකුත් නැහැ සිත පේනවා. හරි. එහෙම තිවිලා ආයෙත් ස්වාමීන් වහන්සේ ටික කාලෙකින් අවුරුදු එකමාරකින් වගේ කාලෙකින් එකපාරට ආයෙත් මේ සතර මහා භූත ක්‍රියාවලිය ආවා. දෙවනි වටේට. නැවත. ඒක අර වගේ අර ගොඩක් දරුණුවට ආවේ නැහැ. හරිම සියුම්ව හීගඩු පිපෙන එකයි අර ඇඟේ පුළා පොඩි වේව් එකක් යන එකයි තමයි වැඩිපුර මතක. උණුසුමයි තද වෙන ඒවත් තිබුණා. ඇඟේ ලෙඩ හැමත් ගොඩක් අඩු වුණා කියලා හිතනවා ඊට පස්සේ. දැන් මොකක්ද දක්වගෙන? දැන් තත්ත්වය මොකක්ද? දැන් නම් සිතවිලි පේන්නේ. අර මේක දැන් කියන්නේ වර්තමානයේදී සිතවිලි බලමින් ඉඳීමක්ද කරන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ඒ බලද්දී කොහොමද කියන්නේ ඒක ප්‍රතිඵලය මොකද්ද? සිතවිලි දිහා බලාගෙන ඉන්නවා. ප්‍රපංචත් කරනවා. ප්‍රපංච වෙන එකක් දකිනවා. සිතවිලි වල අවකාශයක් දකිනවා. හිස් තැනටත් හිස් තැනකට ඒ කියන්නේ සිතවිලි නැතුවත් ඉන්නවා. අරමුණු කරන එකක් දකිනවා. එන සිතවිලිත් දකිනවා. අහහ. සාමිලාංශ මේ අර මට මේක ආකාර දෙකකට වුණා. ඒ කියන්නේ අර අර රවුමම නැවත වුණා. ඔව්. ධාතු ආවා. හ්ම්. ආයි කයේ කම්පන චංචලය ආවා. ආයෙ සිතිවිලි. ඒ සිතිවිලි එනකොට සාමාන්‍යස දක්වන්න බැරි තරම් ඩෑම් එකක් පිපුරවා වගේ හරි ප්‍රකටව ආවා. සිතිවිලිද? සිතිවිලි. දැන් මීට කලින්. ඔව්. ඒ ඒ පැමිණීම හොඳයි. මොකද එතෙන්දී අර හිර වෙච්ච නිකන් මේ ලොකු කුණු ගොඩක් එළියට ආවා වගේ දෙයක් එතන තියෙනවා. සාමාන්‍යස මගේ මේ ඇතුලේ ගති තරහා දේශය <laughs> ගෙදර අයත් ඇහුවා පිස්සු ඇදිලාද කියලා. ඔව් ඒක තමයි. රණ්ඩුත් උනා. තාම නෑනේ නෑ. දැන් නෑ. <laughs> හරිම අමාරු නා. දැන් ඔක්කොම සංහිඳිලා. දැන් බොහොම සංහිඳිලා තියෙන්නේ. සමිනස ප්‍රශ්නේ මේක දෙසරයක් ආවා මේ විදිහටම. නමුත් දැන් ධාතු කියලා කිසිම දෙයක් නෑ. හැබැයි හිත ගොඩක් වේදනාවටපත් වෙන ඔය මරණයක් වගේ වුණොත් එහෙම අර ඇතුලේ කම්පණය දරුණුවටම එනවා. එතකොට ඒක දිහා බලන් ඉන්නවා වේදනාව විඳින්න මට යන්න වෙන්නේ අඬන්න කරන්න. එහෙම සංහිඳනවා ඇරෙන්න කයේ කම්පන චංචල මුකුත් නැහැ. ඒතර එක ප්‍රශ්නයක් තමයි මේ කයේ කම්පන චංචල සියුම්ව තියෙනවා කියන එක මට සියුම්ව තියෙනවා. මේක ජීවත් වෙනකන් ඕක තියෙනවා. ඒ කියන්නේ නමුත් ඕක යායුතු නැහැ ඕක බලන්න. ඒ අපිට හඳුන අපිට දැන් අරමුණු නැතිවීම කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. අරමුණු වන තරම් තියෙනවා. නමුත් හිත ගිහිලා අරමුණු ග්‍රහණය කරන්නේ නැහැ. හිත ගිහිලා අරමුණුත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඔය සෝන සූත්‍රය කියලා තියෙනවා මජ්ජි මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ ඒක හරිය ලස්සනට විස්තර කරනවා. මම ඕනම් පාලි වාක්‍යයක් මට මත විදිහට කියන්නම්. ඒක කියන්නේ මේ බුසාචේපි චක්කු විඤ්ඤයියා රූපං චක්කුස්ස ආපාතං ආගච්ඡanti. අමිස්සේ ගත මේ වස චිත්තං හෝති. ටිතං චිත්තං විප්පමුත්තං වයන්චස්සානුපසද. දැන් මේ ඇහැ අරගෙන ඉන්නේ. ඇහැ අරගෙන ඉන්නකොට මේ ඇහි ආපాతගත වෙන රූප තියෙනවා. නැත්තේ නැහැ. ඇහැ ඇහැ පේනවනේ. ඇහැ ආපදාගත වෙන මේ ඒ දෘෂ්ටි මේ පරිසරයේ තියෙනවා. හැබැයි හිත ගිහිලා ඒ අරමුණු එක මිශ්‍ර වෙන්නේ ඊළඟට හිත තියෙන්නේ නතර වෙලා තිතං චිත්තං හිත තියෙන්නේ නතර වෙලා විප්පමුත්තං අර බාහිර දකින දේවල් වලින් හිත මේ නිදහස් විප්පමුත්තං වයං චස්සානුපස්සති අවශ්‍ය නම් ඒ හිතට පුළුවන් මේ ඒ අරමුණු බඳ වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි අවශ්‍ය නම් බලන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් එයාට විවේකීව ඉන්නත් පුළුවන්. ඒ කාරණාවම පෙන්නනවා සද්ද සම්බන්ධ ශබ්දත් මේ පරිසරේ නැතුවනේ මේ ශබ්ද ඕන තරම් තියෙනවා. හැබැයි හිතට දැන් අර කලින් තරම් කලින් වගේ ගිහිලා මේ අරමුණු වල මේ ග්‍රහණය කරගෙන අරමුණු වලට ඇල්ල බැඳලා ඉන්න තරම් මේ පිස්සුවක් නෑ දැන්. එයා ඉන්න තමන් එක්ක. ඊළඟට විවිධාකාර ගඳ සුවඳ දැනෙනවා. ඒ දැනුණාට නොදැනුණා වගේ ඉන්නවා. ඊළඟට රසයන් දැනෙනවා, ආහාර ගන්නවා, රස දැනෙනවා. බුදුරජාන් වහන්සේට රස දැනලා දෙනවා. ඉතින් නමුත් ඒ රස එක්ක පැටලිලා රාග රාග දේශනා, ද්වේෂ චේතනා ඒවා පහල කරනවා වෙනුවට හිත ඉන්නව නතර වෙලා. ස්පර්ශයන් දැනෙනවා. නමුත් ඒවා එක්ක ඇවිම් බැඳීම් වෙනුවට හිත තියෙන්නේ සංසිඳීමක්. හිතේ සිතුවිලිත් එනවා. ඒ කියන්නේ සිතුවිලිත් එනවා. ඒ හැබැයි නිකන් දැන් ඈතින් වගේ. ඒ කියන්නේ එන ඒ කියන්නේ මේ පසුබිමින් වගේ ඒවා තියෙන්නේ. ඒවට මේ ඇතුලේ තියෙන සංසිඳීමට හානි කරන්න තරම් මේක කම්පණය කරන්න තරම් මේකෙන් සම්පූර්ණ වික්ෂිප්ත කරන්න තරම් ඒවට දැන් හැකියාව නැහැ. ওই தත්ත්වයට තමයි ටිකින් ටික විපස්සනාව ගෙනියන්නේ. ඔව්. ඒ නිසා අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ කිසිසේත්ම කයේ කිසිම දෙයක් නොදැනී යුතුයි. එහෙම දෙයක් නැහැ. කය ඕනනම් ඉතින් ඕන තරම් අරමුණු කරන්න පුළුවන් මේක. ඕන තරම් දේවල් තියෙනවා. නමුත් දැන් ඒවායේ අරමුණු නොකර හිතට ඉන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. ඒක අරමුණු ග්‍රහණය නොකර ඒවා ආශ්‍රය කරන්නේ නැතුව ඒවා උපාදානය කරන්නේ නැතුව ඉඳීමේ ශක්තිය දැන් හිතට වර්ධනය වෙලා. ඉතින් ඒ පැත්තට තමයි දැන් එහෙම වර්ධනය වෙන්න වෙන්න තමයි හිත නිවෙන්න ගන්න. හිත තව තව කියන්නේ සංසිඳෙන්න ගන්න. හිත තව තව සැහැල්ලු වෙන්න ගන්න. හිතේ තියෙන අර පැහැදිලි බව වර්ධනය වෙන්න ගන්න. ඉතින් ඒ ඒ ඒ ස්වභාවයන් හරහා තමයි දැන් හිත පැත්තම බලනවා තව ටිකක්. හිත දිහාම බලනවා. බලද්දි මොනවාද තේරෙන්නේ? අපි දුන්න මොකක් හරි දැන් අපි මෙහෙම කිව්වට තාමත් හිතේ තියෙනවනේ රාග ద్వේෂ මෝහයන් තියෙනවා. දැන් ඒ කියන්නේ අනුසය වශයෙන් ආශ්‍රව වශයෙන් තියෙනවා. අර පරිසරය සකස් වුණාම ඔන්න දැන් ආයේ එළියට එනවා. ඔන්න ආයේ රාගයක් පහළනවා, ආයේ ද්වේෂයක් පහළනවා, ආයේ මෝහයක් පහළ වෙනවා, ආයේ තණ්හාවක් පහළනවා, ඔන්න ආයේ මාන්නයක් පහළනවා, ආයේ එනවා. ඉතින් එන වෙන වාරයක් පාසා නැවත හිත නිදහස් කරගන්න ඕනේ. එනේ ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ විදිහට පෙන්නනවානේ. ඒ කියන්නේ දැන් ආයි හිත උපාදාන කරා නම් පරණ පුරුද්දට එතන දැක ගන්න ඕනේ. දැක ගන්න මේ උපාදාන කරලා තියෙන්නේ. ඔන්න මේ උපාදානය හරහා ඔන්න ආයිත් හිත හිතට බරයි. හිතේ දැන් පුංචි ආතතියක් ගොඩනැගිලා. අර තිබුණ නිදහස නැහැ දැන්. හිත දැන් ඊට වඩා නිකන් හිර වෙච්ච ගතියක් තියෙන්නේ. නැත්තම් මාංශ වෙච්ච තද වෙච්ච ගතියක් තියෙනවා. අර කයට දොල බලවන. හ්ම් තේරුම් ගත්තා නම් ආයෙ නිදහස් කරගත්තා. ඉතින් ඔය ඔය රටාව දිගට දිගට දිගට යන්න ඕනේ. එහෙමයි සාවිනස් අර මේ හිත යටින් දියවැලක් යනවා වගේ ඕන වෙලාවක ඒකට බහින්න පුළුවන්. ඒ කියන්නේ සංහිඳීමට යන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක තමයි හොඳට පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් විවිධාකාර වෙනත් කටයුතු කරද්දිත් ඕනනම් අර නිදහසට දාන්න පුළුවන් හිත. වැඩ කර කර ඉද්දිත් පුළුවන් කතා කර කර ඉද්දිත් පුළුවන් සාවිනස්ට ටක් ගාලා හුදකලා වෙන්න. අන්න හරි. අන්න හරි. ඉතින් පුළුවන් තරම් හැබැයි ඒ හුදකලා භාවය පුළුවන් පුළුවන් අවස්ථාවේදී වැඩි දියුණු වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ දැන් අපි හිතමු ප්‍රපංච වලට හිත යනවා. හැබැයි දැනගත්තාම වළක්වන්න. එහෙමයි. ඒක ඒකට ඉඩ දෙන්න එපා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර මොකද්ද? යෝචපපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ. යම්සි කෙනෙක් තැනැත්තෙක් මේ ප්‍රපංච බැහැර කළා නිප්පපංච ස්වභාවයේ මේ කැමැත්ත ඇති කරගන්නේ. එයාගේ අරමුණ තියෙන්නේ, එයාගේ කැමැත්ත තියෙන්නේ, එයාගේ බැඳීමක් තියෙන්නේ මේ නිප්පපංචය සම්බන්ධයෙන්. කොහොමද මේ හිත ප්‍රපංච නොකර කතන්දර ගොතන්න නැතුව නිහඬව තියන් ඉන්නේ. ඒ පැත්තටයි යාගේ ඇල්ම තියෙන්නේ. ඒ පැත්ත තමයි යොමු වෙන්න තියෙන්නේ. එකපාරට ප්‍රපංච කරගෙන යනකොට ප්‍රපංච දැක්ක ගමන් ටක් ගාලා හුස්ම ප්‍රකට වෙනවා සාමිනාස. හුස්ම ප්‍රකට වෙලා ටක් ගාලා අතෙන්ට බහිනවා. හුස්ම නැහැ. කමක් නැහැ. අනිත් එක පරියංක භාවනාවේදී අර කලිනුත් ඉස්සර මට නිතරම වුණා සාමිනාස අර හිස් තැනකට ගැඹුරු තැනකට යන එක. එදත් මම මේක කිව්වා. එදත් සාමිනාහන්ස අර 12 මාරට වාඩි වුණේ 12ම අහහ භාවනාවට 12 මාරේ ඉඳලා එතනට යනවා ගිහම දන්නේ මොකුත්ම දන්නේ නැහැ එන බව දන්නවා හතර වාරයක් විතර ඊළඟට ලොකු සාවිනාංශයේ ධර්මදේශනාව තිබ්බා ධර්මදේශනාවේ විනාඩි 45ක් යනකොට මට ඉන්න බෑ දරුණු සමාධි ගතියක් ආවා හිත ඇදලම ගත්තා භාවනාවට කියලා ඇස් සහ ගන්නකොටම ගියා ආයෙත් එනකොට සාවිනාංශ හෝල් එක හිස් ආයෙත් මම ගියා. ආයෙත් එන ආවා. එනකොට ඒ කියන්නේ විනාඩි 45ට දෙපාරයි ආවේ. එතකොට රස්නයක් දැනුණා. ආයෙත් ඇස් වහගන්නවා හුස්ම හිතන්නවත් වෙලාවක් නැහැ. ටක්ගල් එතෙන්ට යනවා. ඊට පස්සේ ආයෙත් එනකොට තව වෙලාව පේනවනේ. පැයක්. නැගිටින්නද කියලා මම <laughs> මම නැගිටලා ගියා. ඒක නිසා ඔබ වහන්සේ කිව්වනේ දැන් වාඩි වෙලත් හිත බලන්න කියලා. ඒක නිසා මම ගොඩක් වෙලාවට ඇස් අරගෙන මම වාඩි වෙලත් ඇස් අරගෙන ඉන්නවා. ඔව් ඒ අන්න ඒ වගේ උපක්‍රම යොදා ගන්න ඕනේ. කියන්නේ අපි දැන් සමාධි පැත්තෙන්ම යන්න ගත්තොත් මේක සමාධි පැත්ත විතරමයි වර්ධනය වෙන්නේ. ඒ නිසා මෙතන මෙතනත් කියන්නේ එක පැත්තෙන් කියනවා නම් ආරක්ෂා යුතු තැනක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ විපස්සනා සමාධියක් හැදෙනවා අනිවාර්යයෙන්ම. ඒකත් වර්ධනය කර කරගත යුතුයි. අපි තුන් පැයකට විතර වර්ධනය කරගත්තා නම් ඒ ඇති. ඊට පස්සේ ආයෙත් ඒක භාවිතා කරන්න ඕනේ අර නිකන් බංකරේ පාවිච්චි කරනවා වගේ අර වදිනකොට පොඩ්ඩක් ඒකට යනවා. ඒ කියන්නේ අපි තුමු දවසේ විවිධාකාර කටයුතු කළා හිත කෙලින්ම වික්ෂිප්ත වෙලා තියෙන්නේ. හරිම ගන්නම දෙයක් නැතිලා නම් අන්න පොඩ්ඩක් අතෙන්ට ගිහලා ආයේ සමනය කරගන්න. ඒ කියන්නේ පරියන්කයට යන්න කියලා කමක් නැහැ. ඒත් කමක් නැහැ. හැබැයි හිත හැබැයි අත්‍යවශ්‍ය නැහැ ඉතින්. ඊට මෙහාදී සක්මනේකදී හරිය ආයෙත් අර හිස්තැනකට දාලා ඕක හදාගන්න පුළුවන් නම් ආයෙත් තුවාල වලට බෙහෙත් ටික දාගන්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. අර අතනට යන්නේ හිටි ගමන් දැන් ওই කාලෙකින් අවුරුදු දෙකකින් විතර උතන්ට ගියේ. හැබැයි සංස ඇඟිල්ලෙඩ ඔක්කොම හොඳයි නැගිටිනකොට. මොකද්ද? ඇඟිල්ලෙඩ ඔක්කොම හොඳයි නැගිටිනකොට. ඔව් ඔව් ඒක එහෙම හැමම කියනවා. මාර එනර්ජි එකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒක හැමම කියනවා. ඒකයි ඔය විශේෂයෙන් ඔය බොජ්ජංග ධර්මයන් වර්ධනය වෙන මේ මට්ටම් වලදී පෙන්වන්නේ ඒකයි අර දැන් ඔය අහලා ඇති කාශ් මේ කස්සප බොජ්ජංගේ. ඊළඟට චුන්ද තේර බොජ්ජංගේ. ඊළඟට තවත් මහා මොග්ගල්ලාන බොජ්ජංගේ. මේ බොජ්ජංග ධර්මයන් මතක් කරලා දෙන්නේ. මේ ධර්මයන් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනකොට ඔන්න කාශ්‍යප මහ රහතන් වහන්සේන සනීප වෙනවා. තිබිච්ච ඩෙඩේ සනීප වෙනවා. ඊළඟට අනිත් මහා මුගලන් මහරහතන් වහන්සේට සමීප වෙනවා. ඊට බුදුරජාන් වහන්සේට සමීප වෙනවා. ඉතින් මේ නිසා අපිට يعني හොඳට විපස්සනාවකින් හර ලස්සන්ට ඒ කෙලස් මේ ටිකක් අඩු කරලා අරමුණු බැහැර කළා හිත නිදහසේ පවත්වන්න පවත්වන්න හිත හිතේ ලොකු සංසිනීමක් අනිත් පැත්තෙන් කායික වශයෙන් නිරෝගී වීමක් මේ ඔය බුද්ධ පීඩණය අඩු වෙලා කියන්නේ අඩු වෙලා කියන්නේ අනවශ්‍ය විදිහට අඩු වෙලා නෙමෙයි මේ කය පැවැත්වීමක් විතරයි එතකොට සෑහෙන්න මේ හරහා නිරෝගී වීමක් සිද්ධ වෙනවා. ඔව්. ඔබ වහන්සේ කියන්නේ පර්යංක භාවනාවෙන්ද? නෑ කොහෙද? සමතේ පැත්තෙන්ද? නෑ නෑ නෑ නෑ. සමතයක් නෑ. මෙතන මේ තනිකර විපස්සනාවක්. දැන් ඇස් වහගත්තාම එන යන තැනේදී ස්වාමීන් වහන්සේ ඒ ගැනද දැන් ඔබ වහන්සේ කිව්වේ ඇස් අරගෙන ඉන්න අවකාශය ගැනද? නෑ මං කියන්නේ කොහෙදී වුණත් හිත තියෙන්නේ අරමුණු වලින් තොරව අරමුණු වල පෙලෙන්නේ නැතුව සංසිඳිච්ච ස්වභාවයක නම් ඒක තමයි කියන්නේ අපිට කියන්නේ නිරෝගීවම කය හිත පවත්වන්න තියෙන හොඳම පරිසරය. ඒක ඉතින් නවීන විද්‍යානුත් කියනවා. නවීන විද්‍යානුත් කියන්නේ දැන් මේ හොද හොයාගෙන තියෙන දැන් මේ මොලේ මොලේ යන්න තියෙන නිකන් අර මේ මොකක්ද ඒක කියන්නේ තරංග ස්වභාවයන්නේ තියෙන්නේ. ඔය තරංග ස්වභාවයන් වලින් නිරෝගීම තරංග ස්වභාවයන් තමයි ඒවා. නිකන් හරි ඒ කියන්නේ උගාක් hina වෙන පැත්තකුත් නෙමෙයි. අඬන දොඩන පැත්තත් නෙමෙයි. බොහොම නිකන් අර බොහොම මධ්‍යස්ථ ස්වභාවයක්. ඒ මධ්‍යස්ථ ස්වභාවයට තමයි මේ බුදුරජාන් වහන්සේ අපිව ගෙනල්ලා දාන්නේ. ඔව්. දැන් හිතේ ස්වාමීන් වහන්සේ මේ සතුටක් දුකක් කියලා දෙයක් නැහැ. දුක නම් ටිකක් හරි දැනෙනකොට සතිය පිහිටනවා සතුටක් කියලා දෙයක් හම්බ වෙයි ඉතින් බය වෙන්න එපා <laughs> නෑ ඕනේ නෑ <laughs> දැන් ඔය hina වෙන්න සතුට ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ සතුට නැහැ නෙමෙයි නෑ අර ඇතුලේ මේ කුප්පන ගතියක් එන්නේ නෑ දෙකෙන් ඒක හරි ඒක හරි ඔව් හොඳයි හොඳයි හොඳයි තේරුවන් සන්නයි හරි හොඳයි ස්වාමීන් වහන්ස මට හැම වෙලාවෙම දැන් සක්මන් කරන්නට ගියත් මට ඔය දැන් කියලා දෙන හැටියට ස්පර්ශයේ බලනෝනේ පටවි ධාතුව ස්පර්ශ වෙනකොට ඒ ඒ ගති ලක්ෂණ ඒ මේ ධාතු ලක්ෂණ ඒ වගේම මට හැම වෙලාවෙම මේ විදර්ශනාවටමයි හිත යන්නේ. හොඳයි. දැන් දැන් මේ පටවි ධාතුව ආපෝ ධාතුව දෙකම මේ කකුල ඉස්සෙන්නකොට වායෝ ධාතුවයි වායෝ ධාතුවයි මේ තේජෝ ධාතුවයි දෙකේ උත්සන්න වෙලා ඊට පස්සේ පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි තදක දැන් මේ පොළොවට තද කරනකොට ඒ දෙක උත්සන්න වෙනවා. එහෙම හිතනවා අනිත් එක මේ හිතනවාද දැනෙනවද නෑ දැනෙනවා දැනෙනවා ඒතකොට වැටහිම එනවා ඒ කියන්නේ මේවා තේරුම් ගනිමින් යනවද ඒ කියන්නේ මේවා තේරෙනවා විතරයි තේරුම් ගනිමින් යනවා හිත පොතට යන්නේ නෑනේ නේ නෑ නෑ නෑ හොඳයි හොඳයි තේරුම් ගනිමින් යනවා ඒ වගේමයි දැන් ඒ දැන් කකුල උස්සනකොට තියෙන සැහැල්ලු බව ඇගේ මුළු බරම එක කකුලකට තියෙද්දී අනෙක් කකුලට සැහැල්ලු බව ඒක එතකොට එතන සැප වේදනාවක් වගේ එතන වේදනාව වෙනවා ඒකත් දුකයි ඒකත් අනිත්‍යයි ඊට පස්සේ අනිත්‍යක තිබ්බාම ඒ දුකම තියෙනවා ස්පර්ශ වෙනකොට ගොරහැඩි ස්වરૂපය මේ සීහින ස්වરૂපය ඒවා මේවා දැනගන්නකොට මට එතනත් විදර්ශනාවක් කෙරෙනවා හරි ඊළඟට මේ දැන් දැන් කකුල උස්සලා කකුලට බර දීපුවාම ඊට පස්සේ ඊළඟ පියවර යනකොට කකුල මේ සැපක් වෙනවා ඒකම තමයි මේ මට හිතෙනවා මේ සංසාර ගමනට මේ ඒවහල් වෙලා තියන්නේ අර හාමුදුරුවෝ කියනවා වගේ මේ ගෙත්තම් කරන එක නට මේ කිලවර ගැට ගන්නවා වගේ තමයි මේ අපි මේ යන්නේ කියලා එහෙමත් හිතෙනවා ආයතාව තියෙනවා මේ නාම රූප පරිච්ඡේද ඥාණයට ඒක ගොඩක් ඉවහල් වෙනවද කියන එක මම මං තියෙන මට තේරෙනවා නාම දැන් නාම රූප කියපුවාම වේදනා සංඥා චේතනා මනසිකාර ඒවා සම්පූර්ණයෙන්ම ඒ ඒ මේ ඒ මේ සක්මණෙන් ඒවා වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට රූප බලපුවාම අර රූප 28ක් කියන දැන් පොතේ කතාව නෙවෙයි අපි අර තේරෙනවනේ පටවියාපෝ තේජෝ වායෝ අනිත් එක නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප කියලා ඔවා කියලා තියෙනවනේ ඒ වැයෝ ලෞතම මුදිතා ඒ ඒ ටිකක් අපිට නිතරම මේ කරනකොට එනවා. ඇඟට එනවා. මේ ඉතින් ඒවත් හොඳයිද එහෙම මෙනෙහි කරන එක? ඒ කියන්නේ නම් ටික මතක් කරන්න ඕනේ නම් ටික මතක් නම් ටික මතක් වෙනවා කරනකොට. ඒක තමයි. පුළුවන් නම් ඒ කියන්නේ හිතේ තියෙන්න ඕනේ හරි සරල බවක්. ඒ කියන්නේ ඇත්තටම සක්මන කරනකොට නිතරම මට විදර්ශනාවටමයි හිත යන්නේ. අර නිතරම විදර්ශනාවට හිත යනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ධාතුන්ගේ ස්වභාවය දැකලා මේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේ කාය විඤ්ඤාත්ය නිසයි මේ සිද්ධ වෙන්නේ නෑ නෑ නෑ ඔය වෙන පැත්තක යන්නේ නෑ ඒ කියන්නේ දැන් ඔය අපි පොතෙන් ගත්ත දැනුම මෙතෙන්ට දානවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක නෙමෙයි මේ හිතන්න පුංචි දරුවෙක් සක්මන් කරනවා කියලා. දැන් පුංචි දරුවෙක් දන්නේ දන්නේ නැහැනේ කාය විඤ්ඤාති දන්නෙත් නැහැ. වචී විඤ්ඤාති දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ නැහැ. මොකද මේ පුංචි දරුවා හරි ලස්සනට මේ දේ අත්දකිනවා. එයා අත්දකින්නේ මේ එයා බොහොම කියන්නේ සරල මනසකින් හරි මේ නැවුම් මනසකින් එයාට තේරෙනවා මේ තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය ඇතිලා නැතිලා යනවා. එයාට උණුසුම් ගතියක් දැනෙනවා. ඒකත් ඇතිලා නැතිලා යනවා. තව මොනවා හරි වෙන අත්දකින්න දෙයක් තියෙනවා ඒකත් ඇතිලා නැතිලා යනවා. ඉතින් එතන තමයි යන්න තියෙන්නේ. ඒක තමයි මමත් හිතන්නේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන එක. ඒ වෙලාවේදී මට සිහියට වැටෙනවා. අකමක් නැහැ. ඒ බලන්න ඒ කියන්නේ හිත හිතේ තියෙන්න ඕනේ තැම්පත් වෙච්ච ස්වභාවයක්. හිත හිත හිතට පොතේ තියෙන නම් ටික පවා අවශ්‍ය නැහැ. නෑ. සක්මන් කරනකොට කොහොමත් අපි ඒකාග්‍රතාවයෙන් තමයි මම ඒකාග්‍රතාවයෙන් තමයි සක්මන් කරන්නේ. ඔව්. අඩිය කුසල අඩිය තියෙනකොට ඒක අපේ මනසෙන් හිතනවා. නෑ. ඒ කියන්නේ මනසෙන් හිතනවා කියන එකට වඩා බලන්න වම් පාදයේ වදිනකොට එතන හිත පවත්වන්න පුළුවන්ද? දකුණු පාදයේ වදිනකොට එතන හිත පවත්වන්න පුළුවන්ද? ඒ පවත්වද්දී හිතෙන් මොකක්වත් හිතන්නේ නැහැ. ඉතින් හිතන්නේ ඉතින් මේ වම් පාදයේ උසලා නෑ ඒවත් හිතන්නේ නැහැ. කය කය ඒව කරනවා. කය ඒ ටික කරනවා. අපි හිතින් ඒක දැනගන්නවා. අච්චරයි. හිතන්න මේ භාෂාවක් දන්නේ නැති කෙනෙක් ওই භාවනාව කරන්න කියලා. එතකොට ආශ නැහැනේ මේ හිත එයාට බෑනේ. ඕවා මොකක්වත්. එයාට තියෙන්නේ මේ බොහොම සරලයි. එයා මේ පාදයේ ස්පර්ශයක් ගන්න එයා දැනුවත් වෙනවා. ඊළඟ පාදයේ ස්පර්ශය ගන්න දැනුවත් වෙනවා. එතන සරල බවට යන්න. පුළුවන් තරම් හිතේ හිත හිත සරල කරලා දෙන්න. මේකට මේ අභිධර්මය ගාවගෙන ඊළඟට අටුවා ගාගෙන තව ඔක්කොක්වත් ඔය ඔක්කොක්වත් මේව කරගන්න නරකයි කියනව නෙමෙයි. මේ භාවනාවට භාවනාවට බාධායි. භාවනාවට මෙතෙන්ට පරිබෝධයි. ඒ නිසා බලන්න බලන්න හිතලා බලන්න පුංචි දරුවෙක් හරි සැහැල්ලුවෙන් නැවුම් මනසකින් කොහොමද සක්මන් කරන්නේ? පළමු වතාවට සක්මන් කරන්නේ කොහොමද? අම්මගේ අත අල්ලගෙන එයා යනවා මේ සක්මනේ අඩියක් අඩියක් ගාන යනවා. මේ අඩියක් අඩියක් ගාන එයා ඒක රස විඳිනවා. අන්නේ තත්ත තමයි අපි යන්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් හිත එකඟ කර එකඟ වෙනකොට අර වහිතට එනවා. ඒක තමයි වළක්ව ගන්න තියෙන්නේ. ඒවා හිතන්න මේ හිත බාහිරට ගියා ආයි. හිත වෙන දැන් මේ ඉන්න තියෙන තැන නෙමෙයි, වදින තැන නෙමෙයි හිත ඉන්නේ දැන් පිට. එතනින් ආයි මේ වදින තැනට ගේන්න. ආයෙ ඔන්න හිත පිට යනවා. ගිනිහිල්ලා ඔන්න මතක් කරලා දෙනවා කාය විඤ්ඤාති මතක් කරලා දෙනවා නෑ ආයෙ මෙතෙන්ට ගේන්න. ඒ හිතන්න මේ හිත පිට යාමක් ඒ වෙලා තියෙන්නේ. හිත මේ මේ සුත්තමේ ඥානය කියන එක මෙතෙන්ට බාධාවක්. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් අර හිත සැහැල්ලු කරගන්න. අපි පොඩ්ඩක් අර හිතේ අපි එකතු කරගත්ත සංඥාවන් පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. විපස්සනාව කරනකොට හිත පැහැදිලි වෙනවා කියන්නේ අපි රැස් කරගෙන ආපු සංඥා ගොඩ, සංඥා මල්ල ටික ටික හිස් වෙන්න ඕනේ. විපස්සනා භාවනාව කියන්නේ ක්‍රමානුකූලව අපේ බර සැහැල්ලු වීමක්. හිතේ තියෙන බර සැහැල්ලු වෙන්න ඕනේ. හිතේ තියෙන සංඥා ටික ටික දුර වෙවි මැකි මැකි යන්න ඕනේ. අන්න එහෙම වෙනවා නම් ඔන්න නිවැරදි විපස්සනාවක් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ මන්ට අර පාර්යංග භාවනාවේදී මම කියවන්නේ මම අර විදියට මගේ හිත තැම්පත් වෙනකොට මේ ආයේ පැයක් හමාරක් වුණත් මට ඒ සමාධියෙන්ම ඉන්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබ මහන්සි කිව්වනේ ඒවා රිදෙන තැන් බලන්න ඒවා මේවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මට ඉන් රිදිල්ලක් ඔය තැනකෙවත් එන්නේ නැහෙනේ. හොඳයි. එතකොට හිතේ මොනවාද දුවන්නේ? හිතේ තියෙන්නේ අර සමාධිය තමයි. ආ නිදිත් නැද්ද? නැහැ නැහැ. නිදි නැහැ. හොඳයි. හිත සමාධි වෙලා තියෙන්නේ කොහොමද? කොහෙද හිත අරමුණු කරන්නේ මොකක්ද? අරමුණු කරන්නේ ආස්වාස ප්‍රස්වාසනේ. ආ ආස්වාස ප්‍රස්වාසේ. ඔව්. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ තේරෙනවද? තේරෙනවා. එතකොටත් කයේ මුකුත් වේදනාවක් නැහැ. ආස්වාස ප්‍රස්වාසයේ තේරෙනවා. හරි ඒ ප්‍රශ්නයක් නැහැ. තේරෙනවා. එතකොට දැන් ඔය කොහොම ඉන්නකොට ඒකත් එපා වෙන වෙලාවක් තියෙනවනේ දැන් ඔය පැයක් එකහමාරක් ඉන්නකොට. ඔව්. මේකෙන් ඇති වැඩක් නැහැ කියලා හිතෙනවා. හරි. එතෙන්ට එන්න කලින් ඕන්නම් ආස්වාද ප්‍රස්වාස වලින් හිත එකඟ වුණාම ඒ කියන්නේ කය මුකුත්ම නොදැනෙන දේවල් දැන් හිතන්න වාඩිලා ඉන්නකොට කොහොමත් මේ වදින තැන් තියෙනවානේ අපිට දැන් දැන් වාඩිලා ඉන්නකොට වදින තැන් තේරෙනවද දැන් ওই දන හිස පොළවේ වදිනවා තේරෙනවද දැන් කොහොමත් භාවනාවට වැඩි වුණාම කොතනකවත් තේරුමක් නැහැ <laughs> ඇත්තටම දැන් මේ වාඩි වෙලා හිටුන නම් තේරෙනවා දැන් අර මගේ පොඩි පුටුවක මම වාඩි වෙලා ඉන්නේ එතකොට නම් තේරෙනවා එහෙමනම් බිමට බහැලා පොඩ්ඩක් කරමු <laughs> ඒ කියන්නේ අපිට කියන්නේ පොඩ්ඩක් හිතේ සමාධියක් හැදිලා තියෙනවා කියලා තමන්ට තේරෙනවා නම් තේරෙන තැනකින් පටන් ගන්න කියන්නේ එතකොට මේ ස්පර්ශ වෙන තැන් වලින් පටන් ගත්තා නම් හැදිච්ච සමාධිය එතෙන්ට එතෙන්ට උදව් කරાવી නිසා සම්පූර්ණයෙන්ම කය තැම්පත් වෙන කම්පස්සද්දිර යනකම් හිටියොත් අහුවෙන්නේ නැහැ අරමුණක් ඒ නිසා තමන් වාඩි වෙලා බලන්න මේ මොකද්ද පුටුවක උනත් වාඩි වුණාම තියෙනව දැනෙන තැන්. එතනින් පටන් ගන්න. එතනින් පටන් ගන්න ආනාපාන සතියටත් යන එක වළක්වන්නකෝ. ඒකටත් නොගිහින් බලන්න මේ කය කයේ දැනෙන ස්පර්ශයන් තුල හිත රඳවමින් ඉන්න. අපි තුමු පොළවේ මේ මොකද්ද පුටුවේ වදිනවා. එතන හොඳට බලන් ඉන්නවා. ඊට පස්සේ ආයේ අත් දෙක තියෙන තැනට යනවා. ආයේ එතන බලන් ඉන්නවා. කොහොමවත් චංචල බව කිසිම දෙයක් දැනෙන්නේ නැහැ වාඩි වුණාම ගල වගේ තමයි. මොකක් කරේ ඒ ඒ தත්වෙටපත් වුනහම නෑ ඒක තමයි මොකක් හරි එතන තියෙන කියන්නේ කියන්නේ එක පැත්තකින් ඇසුරු නොකළ යුතු සමාධියක් තමයි තියෙන්නේ. නෑ මේ මොකද එහෙම වෙන්නේ දන්නේ නෑ නේද? ඒක තමයි. සක්මන් භාවනාව ටිකක් වැඩිපුර කරන්න. සක්මන් භාවනාවේදී ඔය වගේ සම්පූර්ණ නිද්‍රෝපගත සමාධි වලට යවෙන්නේ නැහැ. සමාධියක්, නිවැරදි සමාධියක් නම් ඒ නිවැරදි සමාධිය තුළ තියෙන අවදිමත් භාවයක්. ආනපන සති භාවනාවෙන් තමයි ওই තැනට යන්නේ සමාධි වෙන්නේ. නෑ ඒක තමයි. ඒ ආනාපාන සති භාවනාවෙන් ගෙනියන සමාධිත් තුලත් සතිමත් භාවය තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුර්ථ ධානය දක්වා තියෙන ඕන එච්චර ගැඹුරු සමාධිවලත් සතිය තියෙනවා කියන එක තමයි බුදුහාඳුරුව පෙන්නන්නේ. සතිය තියෙනවා. සතිය නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවදියෙන් ඉන්නවද? අවදියෙන් ඉන්නේ. <laughs> හොඳයි. සතිය නැති වෙන්නේ නැහැ මට. ඒක නෙම මේ මෙච්චර වෙලාවක් ඉන්නවා මට මේක මෙහෙම වෙන්නේ නැත්තේ මොකද මට මං ඔහොම වෙලා අද මම ඉස්මුදුනේ ඉඳලාම මේ අවසාන වෙනකම්ම හිතින් මෙනෙහි කරා. ඉතින් මොනවත් හිතන්න දෙයක් නැහැනේ. ඔව් ඒ කියන්නේ එතකොට මොනවාද තේරුනේ? එතකොටවත් තේරුන්නේ නැහැ මොකද? මොකක්ද? වාඩිලා ඉන්න බව දන්නවද? වාඩිලා ඉන්න බව දන්නවා. හිත හිත ඒ කියන්නේ වාඩිලා ඉඳීම තුළ බොහොම සරලව ඒ කියන්නේ සංසිඳීමකින් ඉන්න පුළුවන් තවත් තියනවද? තියෙනවා. එතෙන්දී අනිත් එක ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මම නැගින් පරියන්කෙන් නැගිට්ටත් නැවත මං වාඩි වුණත් කියන්නේ නැගිටින්නවත් නැතුව නැවත මේ ආනාපාන සතිය කරත් වහා සත සමාධියටපත් වෙනවා අර වගේ තඩලන්න ඕනේ නැහැ. ඔව්. ඒක තමයි පොඩ්ඩක් බලන්න يعني සමාධිය හොඳයි. නමුත් විවිධාකාර ඇතම් සමාධි තියෙනවා අපිට ඒ තරම් ප්‍රයෝජනයක් නැති සමාධි. ඒකයි අපි පොඩ්ඩක් පරිසම් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි නිවැරදි සමාධියකට ගියා නම් එතන තියෙන්න ඕනේ අවදිමත් භාවයක්. එතන තියෙන්න අපි කොයි වෙලාවද මේ සමාධියට ගියේ, සවිලාදේ ඉන්නේ, ඊපස්සේ ඒකෙන් එළියට එන්නේ කොහොමද? නැත්නම් අපි ඔහේ නිකන් ගියාට හරියන්නේ නැහැ. අවදියෙන් ඉන්නේ මම නම්. හොඳයි. ඒතකොට අවදියෙන් ඉන්නවා නම් එතෙන්දී කියන්නේ දැන් ආනාපාන සතියට යොදන්න නැතුව එහෙමනම් කෙලින්ම වාඩි වුණාම දැනෙන දේවල්ම බලබලා ඉන්න චුට්ටක්. කියන්නේ පොඩ්ඩක් මේ Tamanට තේරෙනවා නම් හිත හුඟාක් සූක්ෂම වෙලා, හිත හුඟාක් සමාධි වෙලා. හැබැයි එහෙම සම දැන් මෑණියන්ට අනිත් කටයුතු කර කර ඉන්නකොට හිතට අරමුණු එන්නේ නැද්ද? ඒ කියන්නේ මේ නෑ දිනදා කටයුතු කරනකොට නෑ නෑ එන්නේ නැද්ද අරමුණු? නෑ. ඒ කියන්නේ නෑ නෑ අරමුණු ඒවා ඉතින් වැඩ රාජකාරි බහුල වෙනකොට කොහොමවත් අරමුණු එනවනේ එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ මට ওই තත්ත්වයටපත් වෙනකොට කිසිම අරමුණක් ඔළුවට එන්නේ නෑ නෑ දැන් මේ දවස්වල කොහොමද තත්ත්වේ ඒක තමයි මම කියන්නේ. මං අහන්නේ මේ මේ දවස්වල මේ මේ මේ දවස්වල මේ දවස්වල අනිත් කටයුතු කරද්දී හිත එහෙම දුවනවද නැත්නම් හිත තමන් එක්ක ඉන්නවද? හිත තමන් එක්ක ඉන්නවා. අමාරුව ප්‍රශ්නයක්. නැත්නම් එහෙම නැත්නම් පිස්සියක් වගේ වැඩ කරන්නේ. නෑ ඒක නෙමෙයි මං කියන්නේ. ඒක නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි තුමු කනකොට බොනකොට හිත ගෙදර ගැන මතක් වෙනවා ඒ වගේ දේවල් නැද්ද? නෑ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. හිත තියෙන්නේ يعني කන බොන දේ ගැන දැනුවත් භාවයෙන් ඉන්නවා. සතිය තියෙනවා. ඔව්. එතකොට එතකොට අර මේ කොයි වෙලා අර වෙන වෙන රාජකාරි කරද්දී හිත පිට යනවා කියලා කිව්වේ ඒ කොයි වෙලාවටද? මෙහෙ නැති වෙලාවටද? يعني වෙන කටයුතු වල නිරත වෙද්දිද? ගෙදර ඉන්නකොටද? ගෙදරින් ඉන්නකොට ඉතින් එක වැඩක් ඉවර වෙලා අනිත් වැඩෙත් කරන්න පටන් ගන්නනේ මේවා කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒකනේ වැඩේ ඒවා. කොහොමත් ඒ වැඩ ඉවර වෙන්නේ නැහැ. එකක් කියන වෙනකොට තව එකක් එනවා. ඔව්. එතකොට මොකද කේන්ති යනවද? නෑ නෑ. කේන්ති යන්නේත් නෑ. නෑ නෑ. ආ කේන්ති යන්නේත් නෑ. නෑ නෑ. කරන්න ඕන වැඩනේ. කරනවා. කරනවා. හොඳයි. මට ඒක මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක තමයි පොඩ්ඩක් මේ කියන්නේ මෑනියොම තමයි තමන්ව පරීක්ෂා කරගන්න වෙන්නේ තමන් කොතනද ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් මට කරන්න පුළුවන් පුංචි මග පෙන්වීමක් විතරයි පුළුවන් තරම් ප්‍රශ්න අහලා මට පොඩි නිකන් මේ මග පෙන්වීමක් කරන්න පුළුවන්. තමන්ම තේරුම් ගන්න වෙනවා අපි දැන් කොහෙද ඉන්නේ කියලා. කියන්නේ අපේ සමත භාවනාවක් කරහා හිත සමාධි වෙනවද? නැත්නම් විපස් හැදි කරපු විපස්සනාවක් කරහා හිත සමාධි වෙනවද? මේවා ඉතින් අපි වඩපු ආපු පාර දිහා හොඳට බලලා පරීක්ෂා කරලා හොයලා බලලා හාරලා උසල තමයි තේරුම් ගන්න වෙන්නේ. මෙතන මේ සමතේකටද යන්නේ විපස්සනාවට. මට තාමත් ඒක තාම මේ විශ්වාසයක් නැහැ. අනිත් මං ඔහොම ගිහිල්ලා පස්සේ මම දැන් ප්‍රථම ධානය කිව්වම් ප්‍රථම ධානයේ අර පහ ගැන හිතුවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මේ විතක ਵਿਚාර දෙක නැති වුණානේ දැන් ඒ සමාධියටපත් වෙනකොට විතක ਵਿਚාර දෙක නැති වුණා ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවනේ ඊට පස්සේ තියෙන්නේ ඒ දෙවෙනි ධානයේටනේ ඒක වෙන්නේ එහෙම කරලත් මම බැලුවා දැන් ඒ උනාට හිතේ සතුටක් නැහැ කිව්වා නේද ඔය සමාධිය සතුටුයි හිත කොහොමවත් යන්නේ නැහනේ සතුටුයි හිත මේ ප්‍රශ්නේ තියෙන්නේ අර අරමුණු එන්නේ නැහැ. අරමුණු එන්නේ නැති එකේ වරදක් නැහැ. ඒ කියන්නේ අරමුණු ඒම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඒ කියන්නේ බලන්න අරමුණු එන්නේ නැහැ කියන්නේ මෑණියන් දැන් වෙන වෙන කටයුතු කරද්දිවත් අරමුණු එන්නේ නැහැ කියන එක නෙමෙයිනේ. වෙන වෙන කටයුතු කරද්දි අරමුණු එනවනේ. ඒ වට එනවා. මෙතෙන්දි දැන් හිත තැම්පත් වුණාට පස්සේ. ඒක තමයි. නෑ. බලන්න අනිත් කටයුතු වලදී බලන්න හිත දිහා. වෙනත් කටයුතු කරද්දි දැන් හිතට අරමුණු එනවා. හිත ඔන්න මොනවා හරි ද්වේෂයකට යනවා. ඊට එතන හිත හිත දිහා බලන්න පටන් ගන්න එහෙනම්. දැන් හිතේ අරමුණු එනවනේ දැන්. අනිත් කටයුතු වලදී. ඒකත් අරමුණක්නේ. ඉතින් ඔන්න වෙන වෙන කටයුත්තක් කරනවා. ඔන්න හිතට අරමුණු ටිකක් ආවා. ඒ අරමුණු ටිකට මොකද වෙන්නේ? ඒ පැත්තෙන් බලන්න එහෙනම්. හොඳයි. අපි වෙන ප්‍රශ්නයකට යමු යමු. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අවසර ඊයේ භාවනා කරන අවස්ථාවේදී මම ඉස්සෙල්ලාම සක්මන් භාවනාවෙන් හිත තැම්පත් වෙලා ආනාපාන සති භාවනාවට මම පරයන්ක භාවනාවට යමුණා. ඒ අවස්ථාවේදී ආස්වාස් ප්‍රාස්වාස කය දිහා බලන සෑහෙන වෙලාවක් ඉඳලා මම කය දෙසට හිත යොමු කළා. ඒ කියන්නේ මම මේ වෙනකොට මට හිත තැම්පත් වෙලා කය දෙස හිත යොමු කරපුවාම එකවරම මේ මයික් කකුල් ඉස්සල්ලාම් පේන්නේ කකුල් තද වෙන හැටි ඊළඟට අත් තද වෙලා සම්පූර්ණ මේ පහළ කොටස සම්පූර්ණයෙන්ම තද වේලමක් දක්න ලැබෙනවා. ඊළඟට මට පේනවා සම්පූර්ණයෙන්ම උඩුකය දැන් මම ඉහළින් ඉඳලා බලන හැටියට මට පේන්නේ උඩුකය निराවරණය වෙලා. සම්පූර්ණයෙන්ම මේ ඇඳුම් නැහැ උඩුකයේ. මට මුළු ශරීරයෙන් පේනවා. ඒ ශරීරයේ තැන් තැන් වල නලියනා නලියනා වගේ මුළු ශරීරය පුරාම පොඩි පොඩි පොඩි පොඩි කොටස් කොටස් වශයෙන් වෙන් වෙනවා. ඊළඟට මේ අත අතේ සම්පූර්ණයෙන් මේ නාඩි ගැහෙනවා. පේනවා. දැන් මෙහෙම මම අත තියා ඉන්නවනේ. ඒතර මගේ මේ නාඩි ගැහෙනවා පේනවා. ඒ අතරම හදවතත් ලස්සනට පේනවා මේ ගැහෙනවා. ඒ දිහා මම සෑහෙන වෙලාවක් බලන් හිටියා. ඒක ඒක ඉවරයක් වෙන්නේ නැහැ. පස්සේ ඒ කියන්නේ දීර්ඝ වෙලාවක් ඉඳ සිද්ධ වුණා. ඒක ඉවරයක් වෙනවා මේ. හරි, ඔහොම කියමුකෝ. ඊට පස්සේ මම එතනින් ඒ පරයන්ක භාවනාව අවසන් කළා. ඒ පළවෙනි අවස්ථාව. ඔව්. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී ඊට පස්සේ හවස හැන්දෑවිලා රෑ භාවනා කරන වෙලාවේ මම අර වගේම ආනාපාන සතියේ හිත යොමු කරගෙන සෑහෙන වෙලාවක් ඉඳලා හිත තැම්පත් වෙනට පස්සේ ආයෙත් කයට හිත යොමු කරනකොට මට එකවරම මුළු ශරීරයම මේ අර සෝදාපාලුව නිකන් හරියට අර නායාමක් වගේ මුළු ශරීරයෙන්ම මේ හොස්ස ගලාගෙන යනවා වගේ පේනවා. හරි. ටිකක් වෙලා යනකොට මේ මේ කිසිම දෙයක් නැහැ ශරීරේ. හරි. නිකන් කෑලි එල්ලෙනවා වගේ විතරයි පේන්නේ. හරි. ඒ වගේම මේ මේ මම බලාගෙන ඉන්නකොට මේ අර නිකන් දි รา ගියේ කොටයක් වගේ මට පේන්නේ. මං උඩින් ඉඳලා බලනකොට මං ඔළුව තියනවාද කියලා බැලුවා ඔළුවත් නැහැ. ඒ <laughs> සම්පූර්ණයෙන්ම කොටයක්. හහ. ඒ යන්තම් මේ අත විතරක් මෙහෙම මේ මේ තද වෙලා තියෙනවා පේනවා එච්චරයි. නෑ හරි. කමන්නේ. ඒ අහුවෙන يعني අපි ඔතෙන්දී දැන් භාවනාවෙන් ටිකක් හිත එකඟ වෙනකොට අපි ඔය අපේ කායික වශයෙන් අපි දැන් සම්මුති වශයෙන් දීලා තියෙන නම් ටික තියෙනවානේ. ඒව පවා අත්හැරලාම දාන්න. කිසිම දෙයක් නැහැ. ඒව පවා අත්හැරලා දාන්න. දැන් හිතට දැන් අරමුණු වෙන්නේ දැන් අර මහත්තයා කියන්නේ අත විතරක් පොඩ්ඩක් තද ගතියකින් දැනෙනවා කියලා. දැන් අත කියන එකත් අත්හැරලා දා තද ගතියට විතරක් හිත ගන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපිට වමනා වෙන්නේ නැහැ. දැන් මේ එකඟ වෙච්ච හිතට මේ පාද ටිකත් හම්බ වෙන්න ඕනේ. අත් මේ අත් දෙකත් හම්බ වෙන්න ඕනේ. හිසත් හම්බ වෙන්න ඕනේ. මේ අපි අරන් ආපු බාඩි වුණාම තිවිච්ච කැලි ටික ඔක්කොම හම්බ වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ එකඟ වෙච්ච හිතට දැන් ඉතිරි වෙන්නේ මේ සතර මහා ධාතුයෙන් එක ලක්ෂණයක් විතරයි. එතන ඇවිල්ලා ඒක නිකන් උණුසුම් ගතියක් විතරයි සමහරවිට. ඒක ඇවිල්ලා නිකන් තද ගතියක් විතරයි. එතකොට ඒ ඒ මනස දැන් අරමුණු කරන්නේ මේ තද ගතියට මොකද වෙන්නේ? දැන් මුළු ලෝකෙම නිදහස. ඒ කියන්නේ මුළු ලෝකෙම නිදහස, ආරණ්‍ය නිරුද්ධ නිදහස, සතර මහා ධාතුවෙනුත් නිදහස්. එක ධාතුවක එක ලක්ෂණයක දැන් හිත එකඟ වෙලා තියෙන්නේ. එතෙන්ට ගන්න පුළුවන් නම්. එතෙන්ට අර මේකට දැන් මොකද වෙන්නේ කියලා බල බලා ඉන්න. මම හිතුවා මට මේ නිින්ද ගිහිල්ලාද කියලා. නෝ නිින්ද ගිනුත් නෙමෙයි. මම ඉතින් අර හුස්ම තියනවාද කියලා බැලුවා. යන්තම් හුස්ම වැටෙනා විතරක් පේන එච්චරයි. හොඳයි. ඒකෙත් බලන්න. ඒකෙත් බලන්න මේ කෙනෙක් පුද්ගලයෙක් හුස්ම ගන්නවනේ. මෙතන මේ මෙතනත් දැනුවත් භාවයක් තියෙනවා. මෙතන නිකන් හුස්ම දැන් ආස්වාද ප්‍රස්වාසය තියෙන බවට ලකුණක් තියෙන්නේ පොඩි ඇතිල්ලෙන ගතියක් හරි දෙයක් නෙමක් හරි තියෙන්නේ. අන්නේ ඇතිල්ලෙන ගතිය තමයි අරමුණු කරන්නේ. ඒ ඇතිල්ලෙන ගතියට දැන් මොකද වෙන්නේ? ඇතිල්ලෙන ගතිය ඔන්න පටන් ගන්නවා නැතිලා යනවා. ආයි තව ඇතිල්ලෙන ගතියක් පටන් ගන්නවා නැතිලා යනවා. ආයි තව ඇතිල්ලෙන ගතියක් පටන් ගන්නවා නැතිලා යනවා. ඔය බල බල ඉන්න. ඒ වාසින් හොඳයි. හොඳයි. අපි අද ටිකක් වෙලාව ආරම්භ තියෙනවා. ඉතින් අපි අද දවස පුරා මේ පිඟුතුන් උතුම් වූ සීලයක් සමාදන් වෙලා තමන් තුළ විවිධාකාර ආධ්‍යාත්මික ගුණධර්මයන් දියුණු කර ගැනීම සඳහා උත්සාහවත් වුණා. ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු